අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 113 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ 2016 පෙබරවාරි 9 වෙනිදා ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ශීලම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා දුප්පටි විජ්ජා චත්තාරෝ සමාදායෝ හාන භාගියෝ සමාධි තීති භාගියෝ සමාධි විශේෂ භාග්‍යෝ සමාධි නිබ්බේද භාග්‍යෝ සමාධීති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ චතුක්ක කොටසේ හතරේ කාරණා දක්වන අවස්ථාවේ අහන ප්‍රශ්නයක් මේ භාවනා ජීවිතයේදී නැත්නම් අපේ මේ සම්මාදීත්‍ය තව තවත් සුද්ධ කරගෙන ඍජු කරගන්න වෙලාවේදී විනිවිද දකින්න අමාරු දේ මොකද්ද කියලා. එහෙම නැත්නම් අවබෝධ කරගන්න අමාරු දේ මොකද්ද? දුරවබෝධ තැන මොකද්ද? දුප්පටි විඥාත් තැන මොකද්ද කියලා. ඒක බය කරන්න කියන දෙයක්වත් බිල් එක්කත් නෙවෙයි. නමුත් Taman දන්නවනම් මෙන්න මෙතන ගිලක් වගේ එකක් තියෙන එකේ රිංගලා යන්න තියෙන නැත්නම් මෙතන බිංගයක් වගේ තියෙන එකේ රිංගලා යන්න තියෙන මෙතන මහා මාර්ගයක් හෝ එහෙම නැත්නම් මෙතන හයිවේ එකක් නැහැ. අන්නේ ඒ අඳුරු තැන දැනගෙන හිටියොත් එතනින් තමයි විනිශ්චය කරන්නේ කඩේම පැන්නද නැද්ද කියලා. අන්න ඒ වගේ ගමනේදී මඟදී හම්බ වෙන මේ කඩින් මොකද්ද අවබෝධ කරගන්න අමාරු දෙයි. විනිවිද දකින්න අමාරු දෙය මොකද්ද කියලා ගත්තොත් චත්තාරෝ සමාදායෝ. භාවනා ජීවිතයේදී මේ සීලය සහ ප්‍රඥාව නිසිලෙස පාවිච්චි කරන යෝගාවචරයට සමාධි අවස්ථාවක් හතරක් හම්බ වෙනවා. සමාධියේ එක එක මුණත් හතරක් හම්බ වෙනවා. අන්නේ හතර පිළිබඳව යෝගාවචර හුඟා හැඟුම්overline කලබල වෙනවා. එහෙම නැත්නම් අධික ප්‍රතිඵල අපේක්ෂාවෙන් කලබල වෙච්චාම මේ පහු කරන්නේ මොන තැනද කියන එක අවබෝධ කරගන්න යෝගාවචරයට බැරි නම් ඒක බුදුහාමුදුරන්ට කරලා දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට කරලා දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එවතුව ගුරුරේකට සම්බ්‍රහ්මචාරින් වහන්සේ තමයි කියලා දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. යෝගාවචරය දැනගන්න ඕනේ මේ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ එතන මේ සම්මා දිට්ඨිය ඍජු කරගෙන යන ගමනේදී මට සමාධි අවස්ථා හතරක් හම්බ වෙනවා. වාදීම සියුම් අර්ථ ඡායව ඉතාම සියුම්. අන්නේව පිළිබඳව අධික බලාපොරොත්තු ඇති එකන ඉක්මනට අධිතක්ෂීරයටපත් කරලා ආ හරි හරි මම දැන් මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා අඳහර පාන්න යනවා. ඒක නිසාම සමාධිය ගන්නවා. ඒක නිසා මේ Taman ලබලා තියෙන දේ මේක දුෂ්කර දෙයක්, දුර්ලභ දෙයක්. ඒ නිසා මේ ලැබුණාට පස්සේ ඒක දැනගෙන ඒක දැකගෙන ඒක තහවුරු කරගෙන ගියොත් ඊට ඒක ආයුධයක් හැරමිටියක් උපකරණයක් බවට පත් වෙනවා. නමුත් මේක මදි නැත්නම් ඉක්මනට යන්න ඕනේ. එහෙම නැත්නම් මේක අධිචක්ෂීරු කරන පටන් අරගත්තොත් එහෙම නැත්නම් සමාගයේ සාමාන්‍ය භෞතික ඥාන වලින් මේක මැනලා තීඳු කරන්න පටන් අරගත්තොත් ඒ හැමදේම යෝගාවචරයගේ ඔය කියන සමාධියත් හානි කරනවා. ඒ වගේම අනවශ්‍ය කෙලෙස් උපදවීමක් නැත්නම් මේ නිස්සද්ද වෙච්ච දේ අනාකූලව යන දේ පෑදිච්ච දේ ආය බොර කරගන්න. ආය ආකූල කරගන්නවා. ඉතින් ඒක අකුසල කර්මයක් නෙවෙයි. හැබැයි කුසලයකුත් නෙවෙයි. ඒව දැනගෙන යන්නේ කනයි ඒ ඒ තැන්වලදී පරිස්සම් වෙනවා. ඒක ශික්ෂාවක්. ඉතින් අපි ඊයේ උත්සාහ ගත්තේ ඒ විදිහට දැනගන්නකොට මේ හාන භාගීය සමාධි කියලා කියන්නේ මේ වගේ භාවනාවට ඇවිල්ලා භාවනා කරගෙන යනකොට තමයි ඉන්න තැතින් පිරිහෙලන පිරිහෙලන හානි කරන පරිහානියට ලක් කරන මේ නීවරණ ටික පුදුම විදියට කරදර කරන යෝගාවචරයට අන්නේ නීවරණ වලින් ඇඟ බේරගෙන මේ සමාධිය නැමැති එවන මේ එකලස නැමැති නැත්නම් ඒකාග්‍රතාවේ නැමැතිදී ඒකොටට ගෙනියනද ඒ යෝගාවචරයා මේ නීවරණත් එක්ක යුද්ධ ප්‍රකාශ කළා කරන්න බෑ. එයා දැනගන්න ඕනේ මේ නීවරණ බාධාව කාටත් එන එකක්. ඒක මේ ඇඟට නොදැනි මේකෙන් පනලා යනවා මිසක්කා නීවරණ ජයගෙන එහා පැත්තට යන්න බෑ. මොකද මේ ලෝකේ කියන්නේ නීවරණ. ඉතින් ඒක නිසා නීවරණ එනකොට ඒකෙන් මග අරවලා නැත්නම් ඒකෙන් මග ඇරිලා Tamanට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්නවා මිස මේ ලෝකේ නීවරණ නැති කරන්න කාටවත් බෑ. කොහොමද ඒව තියේද්දිත් තමන්ගේ ජාම බේරගන්නේ කියලා. සාහිතියට කියනවා නම් වාහන ගොඩාක් තියෙන පාරකට ගිහිල්ලා අපිට මේ පාර ලොක් කරන්නත් වෙලාවකුත් නැහැ මේ වෙලාවේ. වාහන කොටකුත් තියෙනවා අපි හප්ප ගන්න නැතුව කොහොමද මේ පැත්තේ මේ පැත්තෙන් දාගෙන රණ්ඩු කරලා කේන්ති ගන්නෙත් නැතුව ඒකොටට වෙන්නේ කියනකොට ඒ සමාජයට හානි කරන ධර්ම තේරුම් අරගෙන ඒ වගේ අලුතෙන් කෙලෙස් රැස් කරගන්න නැතුව ඒව මතුනන්න පස්සේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව මේක මැදින් දාගෙන යනවයි කියන එක යෝගාවචරයට දැනගන්න අමාරුයි තේරුම් ගන්න අමාරුයි සමහරෙකුට ඒක කොහොමඩක්වත් බෑ. ඒ කියන්නේ කට්ටිය භාවනාවට භව්‍ය පුද්ගලියෝ නෙවෙයි. ඔය මොනවා කෙරුවත් ඒගොල්ලන් කරන්න බෑ. නමුත් මේ දැන් මේ වගේ තැනකට එන පිරිස බැලුවොත් <clears throat> ඒගොල්ල අභව්‍ය පුද්ගලියෝ නෙවෙයි. ඒගොල්ලන්ට යම් යම් පදම වැරදිලා තියෙනවා. පදම සකස් කරගත්තට පස්සේ මෙන්න මේ මේ දේවල් හාන භාගීය බව දැනගෙන නැත්නම් සමාජයට හානි කරයි කියලා දැනගෙන ඒක ක්‍රියාකල යුතු ආකාරය තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒකට සමාධි ශික්ෂාව කියලා කියනවා. සමත අනුග්‍රහිතය කියලා කියනවා. මේ විවිධ ක්‍රමවලින් අපි මේ විශේෂයෙන්ම පළවෙනි වතාවට යෝගාවචරය මේ නීවරණ කියන කටුකොහලින් මේ දුස්වල දුතික මාර්ගයෙන් උඩට යනවා කියන එක ඇත්තටම යෝගාවචරයට තනියම කරන්න පුළුවන් හටනකුත් නෙවෙයි. ඒකට අපිට දාන යානිසංස අවශ්‍යයි, සීල යානිසංස අවශ්‍යයි, පතිරූපදේශ වාසී යානිසංස අවශ්‍යයි, පෙරකල පින් ඇති බව අවශ්‍යයි. හරියටම එල්ලයක් තියෙන්න ඕනේ. ගොඩාක් දේවල් ආවට පස්සේ තමයි ඩිංගිත්තක් හරි මේ කටුකොහලෙන් එගොඩ වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සඳහා යෝගාවචරය පිහිටිය යුතු අවතුම් පැවතුම් නැත්තම් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක නිසා මේ නීවරණ කියන එක ඊයේ මම උත්සාහ කරා කියන්න ඒක අලුත් අදහසක් වෙන්න පුළුවන්. මේ එදිනදා ජීවිතයේ ඇසුරු කරන කාමයට වඩා නීවරණ හොඳයි. ඒ මොකද මේක බුදුරජාණන් පෙන්නන්නේ එදිනදා ජීවිතේ අපි කරන්නේ කාම භෝගේ නැත්නම් කාම ගුණයන් එක හැසිරෙන එක. දැන් අපි මේ කීය අපෑරියයි කියලා හිතමු. නැත්නම් අපේ හරක බාන අතෑදියා, දුවදරුවන් අතෑදියා, ගෙවල් දොරවල් අතෑරලා මෙහෙම ආවට පස්සේ ඒකේ හෙවණැල්ල ඉතින් ඇවිල්ලා අපිට කාම ඡන්දේ වගේ ක්‍රියාත්මක කරනවා. ඒකේ කාමයේ තරම්ම නපුරු නෑ. ඒ නිසා මේ කාමයේ වෙනුවට එන මේ කාම ඡන්දයට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ අරක කාමේ නම් මේක කාමේ සංඥා. නැත්තම් කාමේ හේවණල්ලක් විතරයි. ඒක නිසා ඒක ආවට පස්සේ දැනගන්න මේක කාමයට ආවනම් විතික්‍රමණය වෙනවා. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය වෙනවා. බොරු කීම්, කේලම් කීම්, හිස් වචන, පරුස වචන සිද්ධ වෙනවා. දැන් මේ කාමච්ඡන්දේ ආවත තාම මේක වෙලා නැහැ. හැබැයි මේක අවශ්‍යගත්තොත් මේක ඉහවහ ගියොත් මේ මතුවෙච්ච කාමච්ඡන්දේ කියන නිවර්ණය හරහත් විචක්‍රමණය වෙන්නේ ඉඳ තියෙන හැබැයි තාම වෙලා නැහැ. ඒ නිසා මේ කාමය අපේ කය වචන දෙක දුෂ්චරිත වලට යොදවලා අපි බැලියෝ වගේ වාල්ලු වගේ අපි ලව සත්තු මරවනවා. අපි ලව අනවශ්‍ය දේවල් අනුන්ගේ දේවල් හොරකම් කරනවා. අපි කාමීච්ඡාචාරය කරනවා. උග දෙනෙක් හිතනවා මේ කාමීච්ඡාචාරය කිව්වහම මේ දෙදෙනෙක් දෙන්නෙක් එකතුලා කරන මේ ග්‍රාම්‍ය ධර්ම ජීකෙදින් අමාත කරන ධර්මය කියලා නෑ. අනවශ්‍ය රූප බැලීමත් කාමීච්ඡාචාරයක්. අනවශ්‍ය විදිහට මේ සංගීත ලෝලි වෙලා සද්ද අහන්න හදන එකත් කාමීච්ඡාචාරයක්. කාමයේ තස්තුම් පිළිබඳව වැරදි හැසිරීමක්. ඒ වගේම විවිධාකාර ගඳ සුවඳට තියෙන මේ ආශාවත් කාමීත්‍යචාරයක්. විවිධ රසමසවුල් වලට තියෙන ආශාවත් කාමීත්‍යචාරයක්. මේ සැප පහසුකම් වලට කොට්ටමෙට් වලට පස්සට විල්ලුද ඉල්ලන එකත් කාමීත්‍යචාරයක්. ඒ වගේම හිතට හිතට මේ දේවල් ක්‍රියාත්මක කරන්න හීනමවන්න කල්පනා කරන එකත් කාමීත්‍යචාරයක්. ඒකේ හේවණල්ල තමයි කාම ඡන්දේ වශයෙන් හිතට එන්නේ. හැබැයි කාම ඡන්දයට බෑ අපිව වීතික්‍රමණය කරන්න. අපි ලව සත්‍යක් මරවන්න බෑ. හොරකම් කරවන්න බෑ. කාමීච්ඡාචාරය කරවන්න බෑ. බොරු කේලම් හිසචන පදවලපත් කරන්න බෑ. මේ කතා නොකරට කතා ඇතුලේ හිත ඇතුලේ ගොජේ නටවන්න පුළුවන් කාම ඡන්දයට. ඒකට කියනවා ඒ නිසා කාමයේ නෙවෙයි කාම සංඥා. මේ කාම සංඥාව අර වීතික්‍රමණය කරන කාමේ තරම් ගොරෝසු නෑ. ඡන්ද පරුස නෑ. ඒක යෝගාවචරයා ජීගේ අතහැරීම හරහා ලබන ලද සාන්තියක්. කාම කාමයේ අතහැරියට කාම ඡන්දේ කරදර කරන නමුත් මේ කරන කාම ඡන්දය කාමේ තරම්ම නපුරු නෑ දරුණු නෑ අපි දාස භාවයටපත් කරන්නේ ඒ වගේම ව්‍යාපාදේ කියලා අපිට ඇතුළේ මේ තරහ gedare hitiya නම් අතපය විසිකිරුවක් ඇත්ත ගත්ත පොල්ල ගත්ත ගැහුවා බැන්න වැඩ දැන් හිතට එනවා විතරයි කැතයි ඒක සිල්ල දෙකට කැතයි. නමුත් හිත දෙනා විතරයි ඒකෙන් අපිව කය නතවල අපි හිතෙන්න ගෙනියන්න යාර බෑ. අපි ලව වචන කතා කරවන්න බෑ. හැබැයි යාගේ හේවණල්ල තියෙනවා මේ මේවට කියන පරිඋත්ථාන කෙලස් කියලා. මේ පරිඋත්ථාන කෙලස් વિશે දැනගෙන කයවට පිටිකමනේ වෙන්න කරන්න දෙන්නේ නැතුව නිකන් කාය දුස්චර්ය කරන්න දෙන්නේ නැතුව වචනයට විචක්‍රමණීය කරන්න දෙන්නේ නැතුව වචී දුස්චරිත වලපත් වෙන්නේ නැතුව මයිලඟ දැනට ඒක කරන්න පුළුවන් ව්‍යාපාදයක් නම් තියෙනවා මම gedara dore හිටියනම් මේ වෙනකොට අතපය විසි කරලා දැන් මට ඒක අඩු ගානේ පරිඋත්තාන මට්ටමින් දැක් ගන්න පුළුවන් වුණා විචක්‍රමණය වෙන්න ඉස්සලා කියන එක විශාල ජයග්‍රහණයක් යෝගාවචරයට හම් වෙන විශාල ජයග්‍රහණයක්. ඒක දකින්නේ නැතුව ව්‍යාපාදේ එන්නකොටම කඩාන පැන්න මේක නැති කරන්නේ කොහොමද මේක මරන්න ඕන විනාශ කරන්න ඕන කියපු ගමන් මේ මනුස්සයාට ඒ කියන සදාචාරයම නැත්තම් ප්‍රතිපදාව කැඩෙනවා. ඒ වගේම නිදිමත ගෙදර ඉන්නකොට ප්‍රශ්නයක් අපිට ඇත්තේ නැහැ. අපි දන්නේ නැහැ. මේ මේ නිදිමත ප්‍රශ්නක් තියෙනවා. දැන් මේක ආවට පස්සේ තේරෙනවා මේ යම් මේකෙන් කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැත්තම් ඉතින් නිදිමත වැඩි. කාමචන්ද ව්‍යාපාද තියෙන හිතේ නිදිමත එන්නේ නැහැ. ඒ නිසා අපි අවදිින් ඉන්න හැම වෙලාවෙම කාමේ. එහෙම නැත්නම් ව්‍යාපාදේ. එහෙම නැත්නම් භාවනා කරනකොට නම් අරමුණට මුණ දාන වීර්ය. ඒක නිසා මේ තීන මිද්දේ කියලා කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ නිසා මේ නිදිමත ආවට ඒක මරන්න, වනසන්න එහෙම නැත්නම් විහිං සාහිතීල වඩන්න එපා. ආ මෙන්න දැන් නිදිමත ආපුවා මට වෙන දේ. මෙන්න මේ ඔළුව වැක්කෙන්න හැටි. සක්මනේ එනකොට එහාට මට වෙනවෙන්න හද නැහැටි. පාලනය කරගන්න බැරි නොබැටි කියලා මේ තීන මිද්ද මට්ටමේදී එහෙම නැත්නම් මේ පරිඋත්ථාන මට්ටමේදී තේරුම් ගන්නවා කියන එක හිතා ගන්න බෑ. විනිවිද දකින්න බෑ. කවුරු හිතනවා මේ තීන මිද්දේ මරණ්ඩයි ඕන වෙන්නේ කියලා. නෑ එහෙම එකක් නෑ. තීන මිද්දේ සම්නින්දට වැඩි වෙනස්. හිතේ මිදිච්ච ගතිය හිත ඇකිලිච්ච ගතිය ඒක ඒක තියෙන වෙලාවේ තේරුම් ගන්නවා කියන එක මම මම පැහැදිලිව පිළිගන්නවා ඒක තේරුම් ගන්න එක මේකයි මේ තියෙන්නේ කියලා දැනගන්න සෝවාන් මාර්ග අවස්ථාවේදී බැරි වෙන්නත් ඉඩසියි. ඒක තේරෙනවා නම් තේරෙන්නේ අනාගාමී මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මට මේක මෙතෙක් කල් තිබුණා මම මේකට වෛර කෙරුවට දැන්නම මේක තේරෙන්නේ කියලා. නමුත් මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අඩු ගන්න මේක සූත්‍රමය වශයෙන් දැනගෙන මේකට යුද ප්‍රකාශ කරන්න යන්න එපා. කළ යුත්තක් තියෙනවා. යුද ප්‍රකාශ කරපු ගමන් මේ තියෙන වීතික මට්ටමේ තියෙන කෙලෙස් පරිවෘත්තාන මට්ටමට නගින්නට ඉඩ තිබේ. ඒ යුද ප්‍රකාශ කළොත් යුද ප්‍රකාශ නොකර දැන් මේ තියෙන නීවරණය තීන මිද්‍යයි කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් පුදු වටිනාකමක් තියෙනවා. ඒ වගේ මුද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතය පිළිබඳව තැවෙන ගතිය, උද්ද කුක්කුච්චේ කියන්නේ උද්දච්චේ කියන්නේ අනාගත සැලසුම් ප්‍රාර්ථනා. ආ දැන් මම ඉන්නේ අතීතේ. මට තියෙන පශ්චාත්තාපය මට සතියේ නෑ කියලා එයාට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද මේ බොරුවක් නෙමෙයිනේ කියන්නේ තමයි ළඟ තියෙනවා අතීතයට හිත ගිහිල්ලා පශ්චාත්තාප වෙලා තියෙනවා සතියක් නැති බව දන්නවා මූල කර්මත්තන් නැති බව දන්නවා ඊයවෙත් නැති බව දන්නවා මේ බාට ප්‍රකාශ කිරීම ඒ අනිත් යෝගාවචරය පරෝපදේශ රහිතව ඒක කියන්න දන්නවනම් පුදුමාකාර භවනා දියුණුවක් මේ. එහෙනම් තමයි හිතේ තියෙන අනාගත සල්සුමුල දිගින් දිගට වෙනවා. කරදරයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක තියෙන වෙලාවේදී මම මේ නීවරණ ධර්මයක් අඳුර ගන්න වෙලාවක් කියලා යෝගාවචරයට වටහා ගන්න පුළුවන් නම් ඒකේ යෝගාවචරක තියෙන කුශාග්‍ර බුද්ධියක්. ඒක ඒ විදිහට කියන්න පුළුවන් gadu ගන්නේ නැතුව තමන් නීච භාවයටපත් කරන්නේ නැතුව අනේ කොහොමද මේ උද්දච්චය නැති කරන්නේ කියලා ඉක්මනට ප්‍රතිඵල ඉල්ලන්නේ නැතුව ඒ තීරුම් ගන්න එක. ඊට පස්සේ විචිකිච්ඡාව තමයි මම හිතනවා මේකේ තියෙන එච්චර සරපරස නැති වුණාට මුළු භාවනා මණ්ඩලයම පැතිලා තියෙන සැකේ නිසා. මම ඉන්නේ ඉදිරියට යන ගමනකද පස්සට යන ගමනද මම හරියද මම වැරදිද මම සමතද කරන්නේ මම විපස්සනාද කරන්නේ කියලා හැම වෙලාවෙම මේක සැක කරන ගතියක් යෝගාවචරය තුළ තියෙනවා. ඒකට හේතුව එකයි. ශ්‍රද්ධාව නැහැ ප්‍රතිඵල අපේක්ෂාව වැඩි. ඒක ඉතින් සාමාන්‍ය බැලු බලනකොට හොඳ දෙයක් නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන එක නන්නපත් බලා ලැබෙන්නේ. නමුත් අනවශ්‍ය විදිහට ප්‍රතිඵල අපේක්ෂා කිරීම අන්තිමට යෝගාවචරය පංචනික ධර්මයකට අහු වෙනවා. ධම්ම විචයක් කියලා හිතනවා. ඥානයක් කියලා හිතනවා. නමුත් තියෙන්නේ විචිකිච්ඡාව. එතකොට තේරුම් ගන්න ඕනේ මට මේ කොරෝණ යන වැඩේ පිළිබඳ සද්ධාාවක් නැහැ. ඒක මේ වෙනකන් අපි සාකච්ඡා කරපු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල දිහා බලපුවාම මේ දෙන උපදේශ ටික පිළිබඳ ශ්‍රද්ධාවක් නැහැ. ඒක නැවත නැවත කියවන්නේ නැහැ. අර gederin ගෙන අපි කක් මොකක් හරි කරලා, Taman හිතට අපි එකක් කරලා, පැටලුණාට පස්සේ මට මෙන්න මෙහෙම මෙහෙම වුණා. මට මම මොකද කරන්න ඕනේ කියලා. ඒකත් අහන්න ඕනේ මේ මේ උපදේශ පන්තිය ඌව තිබුණද? එතකොට මේ දීප උපදේශ ගැන විශ්වාසයක් නැද්ද? කරුණා කරලා මේ ආපු එකේ මෙච්චර වියදම් කරපු එකේ මේ දීප උපදේශ ටික පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට නම් අපි ආයතන වශයෙන් වග වෙනවා. එහෙම නැති දේවල් ක්‍රියාත්මක කරාට පිටරට සමහර තැන් කියන කොහොම විදියකින්වත් ඒ හෝටල් වල පිටතැන් වලින් ඇවිල්ලා කන්න දෙන්නේ නැහැ. පිටින් ගෙනාවු කෑම කන්න දෙන්නේ නැහැ. මොකද ඒ හෝටල් එකේ කාලා වස වුණොත් එහෙම ඒ මිනිස්සු ගෙවන්න ඕනේ. අපේ කෑම පුළුවන් නම් කන්න බැරි නම් යන්න. පිට කෑම ගෙනලා මේක කන්න දානවා. අන්න ඒ වගේ මේ දෙන උපදේශපන්ති පිළිබඳව විශ්වාසය නැත්තම් එයා හැම වෙලාවෙම අර පුරුද්දට දන්න ටික කර කර ඉන්නවා. කර හිටියට පස්සේ ඒක වැරදි කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒක හරියව තියෙන පුළුවන්. නමුත් ඒන ගැටලු අහනකොට තේරෙනවා මේ ඉස්සල්ලාම දෙන උපදේශපන්තිය බොහොම ගෞරවයෙන් දෙන උපදේශපන්ති පිළිබඳ විශ්වාසය නැහැ. ඉතින් මේ වගේ සංකීර්ණතා තියෙනවා මේවා පෞරුෂත්ව ප්‍රශ්න. ඒ වගේම මානසික ප්‍රශ්න නැති එකක් නැහැ. ආන්නේ ටික තේරුම් අරගෙන මමත් පිස්සන් අතර පිස්සේ. නැත්තම් පිස්සියන් අතර පිස්සියක්. ඒක ප්‍රශ්නයක් නෑ මට තියෙන ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා කියලා කියනවනම් උත්තර හොයන්න පුළුවන් ලක්ෂ කෝටි ගානේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක ප්‍රශ්නේ තේරුම් අරගෙන තමන්ම උත්තර දී ගන්න හදනවා. එතකොට ඉතින් ලෙඩෙන් නෙවෙයි ප්‍රශ්න ඇතිලා තියෙන බේතෙන්. ඒකට බේත් නැහැ. බේතෙන් ලිද හදාගත්ත ලෙඩේට බේත් නැහැ. ප්‍රශ්නේ කියනවනම් හරි ලේසි. ඉතින් මේ හාන භාගීය සමාධිය යෝගාවචර තේරුම් ගන්නකොට ඒක බුදුරජාන්සේ নানা ආකාරයෙන් උත්සාහ කළා කියලා කියනවා. ඒ ඒ නීවරණේ මතුවෙච්චාම මේ මම මේ කියන්නේ ඊයේ ධර්ම දේශනාවට සම්බන්ධ ටිකක් අවබෝධ කරගන්න ඇති මේ කාමය කියන එක අනුව එන මේ කාමච්ඡන්දේ නැත්නම් අපි මුළු සංසාර පුරාම කාමයේ ගත කරා. දැන් මේ එළියට ආවට පස්සේ දැන් කාමයේ වෙනුවට ඒක හේවණල්ලක් වෙනවා. සංඥාවක් වෙනවා කාමච්ඡන්දේ කියලා. නීවරණයක්. ඒක ණයක්. අපි මෙතෙක් කල් කෙරුවේ 100%ක්ව කාමයේ ගත කරේ. ඉතින් ඒක නිසා තමයි දැනගන්න ඕනේ ණයක් ගත්තොත් ගෙවන්න ඕනේ. ඒක නිසා මත්තරවත් මේ කාමයේ හෝ කාමච්ඡන්දේ නැතිකරන්න මේ ලද දෙයින් සතුට වෙන මිසක් අර දෙයි ඉල්ලන්නයි ලැබිච්ච දෙයට ප්‍රතික්ෂේප කරන්නයි චෝදනා කරන්නයි ගියොත් එන්නේ එන්නේ එන්නේ ණය වැඩි වෙනවා. ලද දෙයින් සතුට වෙන්න. කිසි දවසක ඉදිරියටපත් වෙච්ච දෙයට චෝදනා කරන්න එපා. ඒකට තමයි තේරෙන්න පටන් ගන්න දැන් ණය ගේ වෙනවා. ඒ සන්තෝෂයි අතපය හයිය තියෙනලා ණය ගෙවා ගන්න හම්බෙච්ච එක. නැත්නම් මේ පරණ ඇවිල්ලා මේ මනුස්සයා මට මේක දීපන් කියනකොට ඒ මනුස්සයාට බැලලා වැඩක් නැහැ. මේ තමන් ගත්ත දෙන්නේ. ඒ නිසා කාමච්ඡන්දේ එනකොට ඒක ණයක් වශයෙන් සලකලා අනේ මේ භාවනා පරියන්කේ ඉඳදී ඒක ඇවිල්ලා හේම ගෙවම් කරපු දෙන් ඒකට තරහ වෙලා හෝ යාළු වෙලා අලුතෙන් කෙලෙස් සස් කරගන්න එපා. මේ ආවේ කාමච්ඡන්දේ කියලා අයින් කරන්නයි. ඒකට තව උපමා බුදුජානනාංශයෙන් පෙන්නනවා වතුර කඩක් ගත්තොත් නැත්නම් වතුර භාජනයක් ගත්තොත් ඒ වතුර භාජනයේ ස්වභාවය තමයි එබිලා බලන කෙනාගේ මූණත පෙන්නන එක. මුඛ නිමිත්ත පෙන්නනවා. ඉස්සර මිනිසුන්ට කන්නාඩි තිබුණේ නැහැ. ඒගොල්ලෝ ලස්සනට මදිල්ලද ගලක හෝ නැත්නම් වතුරට ඉබිලා තමයි බලන්නේ. ඉතින් මේ කාමය ඒ වතුර පාට වතුරක් නම් පෙන්න චිත්‍රය, පෙනෙන රූපේ ප්‍රകൃතිය නෙමෙයි පෙන්වන්නේ ඒක වර්ණ ගන්නලා පෙන්වන්නේ. වතුර කහ පාට වතුරක් නම් ඉබිලා බලන්නේ කරන්නේ පෙන්නේ කහ පාටම වුණා. ඒ වගේම තමයි මේ වතුර වර්ණ ගැනීම නිසා භාජනයේ පතුල පෙන්වන්නෙත් නැහැ. ඒ වගේ හිතට කාමයේ ආපු වෙලාවේ එයා නියෝජනය කරනවා පිළිඹු කරනවා. හුවදක්කීමක් කරන හැබැයි විකෘති කරලා පෙන්වන්නේ. හැබැයි ඒක අනික් ලකුණු අතින් බannකොට හරියටම මොක නිමිත්ත පෙන්න ප්‍රතිබිම්බ වෙන්න හැබැයි කහ පාට කරලා පෙන්න නිල් පාට කරලා පෙන්න රතු පාට කරලා පෙන්න අන්නේ වගේ කාමයේ හිතට ආපුවාම වර්ණ ගැන්නෝ දිය බඳුරක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ද්වේෂය ආපුවාම ඒ වතුරේක ලිපක් කොට කියලා පැහැමින් තියෙන වෙලාවක පැහැෙන වතුර කඩෙත් මොනත පේන්නේ නැහැ. මොකද ඒක බුබුලු දාන නිසා. ඒ වගේම මේ භාජනේ අඩිය පෙන්වන්නෙත් නැහැ පැහැෙන්නේ නැති වෙලාව වගේ. ඒ නිසා ව්‍යාපාදයේ හිතට ආපු ගමන් ඒ පැහැෙන ගතිය, ගොජ දාන ගතිය නිසා ඒකේ යමක් පෙන්නම පෙන්නන දේ විකෘති කරලා පෙන්නනවා. ඒ නිසා දැනගන්න ඕනේ මට දැන් තියෙන ද්වේෂය. ඒ ද්වේෂය නිසා බලන්න ඕනේ දෙයක් පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා භාවනා කරන යනකොට තමන්ට වේදනාවක් දුක් වේදනාවක් මතුවෙනවා. යෝගාවචරය දන්නේ නැත්නම් මම මේක දිහා බලන්නේ ද්වේෂයෙන් කියලා කොච්චර මෙනෙහි කරත් ඒක නැති වෙන්නේ ඒ ද්වේෂය ද්වේෂ නෙවෙයි මේ වේදනාව දැක ගන්න නම් මම මේ බලන්නේ ද්වේෂයෙන් මේක නැති කරන අදහසෙන් කියන එක දැක්කනම් ඒක විශාල ජයග්‍රහණයක් යෝගාවචරයට ඒක වෙන්න වේදනාව එන්නම ඕනේ භාවනා කරද්දී එතකොට දැනගන්න ඕනේ ආලෝකයක් හරි ප්‍රීති සුඛයක් ආවන සතුටක් එනවා. වේදනාවක් එනවා දුකක් එනවා. මොකද යට තියෙනවා ද්වේෂයක් අපි ඒක දැක්කේ නැත්තම් අපිට පේන්නේ ද්වේෂයේ යකෙක් වගේ. ඒකත් කර්මස්ථානයක් විතරයි. ඒක බුදුජානනාංශයෙන් පෙන්වන්නේ රෝගයක් වගේ. එයාට රෝගී තත්යක් මෙයාගේ තියෙන්නේ. ඒක නිසා ඒ දැන් සිංගමාල තියෙන මිනිහට කහ පාට පේනවා. ඒ වගේම එක එක රෝග ආපුවම අපිට ලෝකෙ පේන්නේ හතරස් වෙලා. ඒක අපි දන්නේ නැහැ. මොකද අපිට කවදාකවත් නිරෝගී කයක් තවදාවත් තිබිලා නැහැ. තියෙන හරියක් ජීවිතේ තියෙන රෝගී කයක්. ඒ නිසා අපිට පේන ලෝකේ ලෙඩේ හැටියට තමයි පේන්නේ. ඒකත් බුද්ධ ඥානසේ උපමාවට අරන් පෙන්නනවා. ද්වේෂය ආවට පස්සේ මේ මනුස්සයාට පේන්නම දේවල් නුහුරටම තමයි. කැඩෙන දීගේ හේවණල්ලත් ඇදලා පේනවා වගේ. තීන මිද්‍ය ආපුවාම පෙන්නනවා ඒක තමන් ඒ ඉරියව්වට හිර වෙන ගතියක් මොනවාක්වත් අතපය විදලා වැඩ කරන්න හිත වැඩ කරන්න හිත දෙන්නේ එහෙම ගල් වෙන ගතියක් වෙනවා. ඒ නිසා ඒක නිකන් හීර සිපිරිගයක් වගේ කියලා බුදුහාමුදුරු කියනවා. නින්දට වැටුණාට පස්සේ ඇකිලෙන ගියාට පස්සේ ක්‍රියාකාරකම් කරගන්න බැරි වෙනවා. සිපිරිගයක් වගේ එක උපමාවක් තියෙනවා. අනිත් එක කියනකොට වතුර කඩේ උපමාව ගත්තොත් වතුර ගොඩාක් කල් එක තැනක තිබිලා පාසි බැඳිලා. එතකොට අර මුඛ නිමිත්ත පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් වතුරේ අඩිය පෙන්වන්නේ නැහැ මොකද උඩ පාවෙන මේ පෙන්ද පාසි නිසා. ඒකටත් වතුරේ අර ප්‍රകൃතිය පෙන්ච ඒක වෙනකොට දැනගන්න ඕනේ මේක කාමච්ඡන්දේ නෙවෙයි මේක ද්වේෂය නෙවෙයි මේක නීති මත. නැත්නම් හිතේ ඇකිලිච්ච බතිය. ඒ වගේම අපිට උද්දච්ච කුක්කුච්ච දෙක කියන කියන අතීත අනාගත දෙකේ එදී යන ගතිය 10ක් වගේ බුදුන් කියන එක දාස භාවයක් Taman කරපු අකුසල වැඩි කෙනාට නිට්ටරෝම අතීතයට හිත අදිනවා. ඉතින් යා ඒ කරපු දෙයට දාසකම් කරගෙන ඉන්නද මරණ මොහොතේත් ඕක තමයි එන්නේ. එතනින් තමයි එහා පැත්තට යන්නේ කොහෙද කියලා තීන්දුව කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ඒක වර්ණ කරපු අකුසල කර්ම නිසා දැන් මතුවෙන එක ප්‍රශ්නයක් නෑ. ඒක කරන්න දෙයක් නෑ. ඒක හේතුඵල ධර්ම. මේකට හිත නරක කරගත්තොත් ආයෙත් අකුසලයක් වෙනවා. ඒසොට අලිමන්ති වලට හරක්. වෙච්ච අකුසලේ දැන් සිහිපත් කරනවා. සිහිපත් කරන නිකටල්ල දන්නවා. අනේ අම්මේ මං වගේ කෙනෙක් මට මේ මොකද උනේ කියලා දැන් ආය පශ්චාත්තාප වෙනකොට ආයත් අකුසල. ඒක දැකලා මට භාවනා කරනකොට මෙන්න මේක මේ විදිහට මතුවෙනවා කියලා කාට හරි වාර්තා කරන්න පුළුවන් නම් ඒක නැති කරන අදහසකුත් නෙවෙයි පශ්චාත්තාප අදහසකුත් නෙවෙයි. ඒක අමාරුයි. එන්නකොටම අපි පැකිලෙනවා පැංගිරි කුඩල්ලට දුණු ගැහුවා වගේ මූණට පැංගිරි විසි කරා වගේ අර මතුවෙනකොටම පස්තර ගහනවා. අන්නේ ඒ වෙලාවේදී මේ හාන භාගීය කොටස උනා ඒක ඇත්ත. නමුත් මේකට අලුතින් කර්ම රැස් කරන්න එපා. ඒක දිහා පුළුවන් තරම් විනිශ්චය කිරීමකින් තොරව පූර්ණ නිගමනයෙන් තොරව මේ ඇවිල්ලා තියෙන අතීතය පිළිබඳ පශ්චාත්තාපයක් කියලා දනවා. එතන අනාගතය පිළිබඳව සැලසුම් හදනවා. සාමාන්‍ය කියනවා තරුණ මධ්‍යම වයසට අඩු ඇත්තෝ භවනා කරන ප්‍රධාන වශයෙන් අනාගත සැලසුම් වල හරියට මත් වෙනවා. මධ්‍ය වයස පනපු ඇත්තෝ කරපු අකුසල් පිළිබඳව පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් කියනවා බටහිර චින්තනයේ චීන ඇත්තෝ අනාගත සැලසුම් ගැන තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. ආශ්‍යාකරයේ චින්තනයේ චීන ඇත්තෝ වෙච්ච පශ්චාත්තාපයෙන් දනවා හිතන්නේ. මේ විදිහට අපේ මනස වැටිච්ච පසුබිම අනුව අපේ මනස මෝරලා තියෙන හැටියට ওই දෙකේ එකක් කවුරුත් ඇසුරු කරනවා. ඒක මාරු වෙන්න පුළුවන් මම ওই කීප එක. අන්න ඒක දැනගත්තා නම් ආට දෙනවා හැමෝගෙම කිල්ලෝට උහුණු කියනවා. මේ මට විතරක් වෙච්ච එකක් නෙවෙයි ඒක දන්නේ හරි භාවනා කරන්න ගියේ හින්දා. භාවනා නොකර හිටියනම් අපි දන්නේ නැහැනේ අපි මේ හිත මේ තරම් අතීතයට දුවන අනාගතයට දුවන කියලා. ඒ නිසා මේ දැනගත් එක නරකට ගන්න එපා. ඒක හරියට කැඳේ ගල බේරුව වගේ දැන් මට තියෙන මෙන්න මේ අසවල් නීවරණය කියලා දැනගෙන නොසලී ඉන්නවා කියන එක විනිවිදින්න බැරි දෙයක් කියලා මේ රාජපුත්‍ර සංශය මතක් කරන්නේ. ඒ වගේ තමයි තමන්ට සැකේ පහළ වෙනවා. දැන් මේක අහගෙන ඩෝන් මම ඊගාට මම මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න ඕනේ කියලා අපිට මේ ප්‍රශ්නයක් අහන්න නැත්නම් ප්‍රශ්නයකට හිතට මතුවෙනකොට එයාට තේරෙනවා කරගෙන යන වැඩේ පිළිබඳව විශ්වාසය මදි. එහෙම නැත්නම් කරගෙන යන වැඩේ නැතිවෙච්ච ඒ සම්පත්‍තිකර தত্ত্বය තේරෙන්නේ එක්ක ගොඩක් ලබා ගන්න අදහස. එහෙනම් මෙතෙන් ආපු එක මතක නැති වෙනවා. Tamange අත්දැකීම් පුංචි කරලා කායින් හරි මේක අහගත්තොත් හොඳයි. ඒ නැත්නම් මේකට වෙනමම සමීකරණයක් ඇති. වෙනම උත්තරයක් ඇති කියලා අනුන් අදහන ගතියක් එනවා. තමන්ගේ අත්දැකීම් පැත්තක දාලා එතකොට විචිකිච්ඡාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පුදුජාන්ති කියන නිකන් කාන්තාරික තනුණා වගේ පුද්ගලයාට කවදාකවත් මේ වත කරලා තියෙන සැක මේක යක්කු වේද වියාලය වේද වතුර නැතුව මැරෙන්න වේද කෙලවර කොහෙද තියෙන්නේ සීම භූමියක් කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි විදිහට අවුල් වෙලා යනවා හිත. ඒක භාවනාදී අත්‍යවශ්‍ය අංගයක්. ගෙදර ඉනකොට අපිට කරදරයක් වුණොත් කියලා බැංකුව ගිණුමක් තියෙනවා. දොස්තරගේ ඇඩ්‍රස් එක ගෙදර තියෙනවා. නඩුවක් වුණොත් එහෙම නීතිඥයෙක් ඉන්නවා. ඉතින් ඔක්කොම වටකරන්නේ අපි ගෙවල් දොරවල් ඉන්නේ. දැන් මෙතෙන් ආවට පස්සේ මොකක්වත් නැහැ. කූඩල්ලෙක් මේ පණුවෙක් කරන කාන්තාරට රැඳලා දැම්මා වගේ අපි නිකම්ම නිකන් මොකවත් නැත්තනපත් වෙනපත් වෙච්ච ගමන් අරක කල්පනා කරනවා මේක කල්පනා කරනවා හිත මොකද වෙන්නේ කියලා කල්පනා කරනවා කැස්සක් නිදිස්කවොත් මොකද කල්පනා කරන්නේ දැන් රැයට හොරුවවොත් මොකද කරන්නේ දැන් මේකට ගිනි ගත්තොත් එහෙනම් කොහෙන්ද එළියට පනින්නේ? මල්ලක් එළියයි. ගෙදර ඉඳද්දි හරියට ඔක්කොම හරියයි වගේ. ගෙදර හිටියත් ඕකම තමයි. මෙතන මේ කොටු කරන්නේම පොදු තැනට ගෙනලා දාන්නෙම බුලේ හදාගන්න දිවි විමානේ නැත්තම් ප්‍රාසාදේ නෙමෙයි දැහුණ තම්බලා දෙන බතක් කාලා පොලිමේ සැටි අරන් ගිහලා බෙදාන කාපම්. දින වැදෙට බුදියා ගන්නේ දැන් මොකද වෙන්නේ බලපන්. එන්න තියෙන විචිකිච්ඡා තේරම එනවා. පවුල පිළිබඳව ජීවිතය පිළිබඳව වැඩියෙන් සැලසුම් කරපු එක්කනට සැක වැඩි. නිකමට හරි බාලදක්ෂ කඳවුරකට ගිය මිනිස්සෙකුට ජම්බරිකට ගිය කෙනෙකුට මේකට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එතෙන් ගියහම අපි කරන්නේ මොකෙන් හරි වත ගහගෙන ජීවත් වෙන්නේ මේත් වත ගහගෙන ඉන්නවා. එතකොට සැකේ ඉන්නේ නැහැ. මොකද එයා දන්නවා මට මේ මේ හැකියාවල් තියෙනවා. මේ පරිසරේ මට ඒක හදාගන්න පුළුවන්. මේ බොත්තම දඩ කෙරුවට බඩු නැහැ. නමුත් ඒ විනෝඩ කරන්නේ දෙදාන. ආන්නේ වගේම භාවනාවට දැම්මට පස්සේ මිනිස්යාගේ මිනිස්යා මිනිස්යා යන්නේන පාර මිනිහා නොමිනිහා පේනවා. යම් ප්‍රමාණයක් ඉතින් පහසුකම් දීලා ඉවරලා දාලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ නිකන් කාන්තාරයක තන වුණා වගේ, මොහොත මැද තන වුණා වගේ, කැලේක තන වුණා වගේ දැනෙනවා. එතෙන්දි තමයි තේරෙන්නේ මෙයා. මොන જાති මිනිස්සෙක්ද කියලා. මොකද ගෙදර ඉනකොට අපි චීනා සංවිධානය කරන වැටකොට බැඳගෙන දියාගල් කපාගෙන අරස්සා කරගෙන ඉන්න ඒත් මැරෙනවා ඒ හිටියත් මැරෙනවා ඒ හිටියත් ලෙඩ වෙනවා ඒ හිටියත් වයසට යනවා බුදුරජාණන් දෙකන මෙන්න වගේ පොදු තැනකට ඇවිල්ලා මැරුණා සැපයි වයසට ගියත් සැපයි ලෙඩ වුණත් සැපයි මොකද මේක අප්‍රකෘතියත් එක්ක ජීවත් වෙන්නේ එතකොට වෙන ගුණේ දාව කියන්නේ විශ්වාසී ඒකට කියනවා අදිමොක්කේ කිය. පේනෝ කොහේ මොනවා කෙරුවක්වත් මම කරන සද්ධාව කැඩෙන්නේ නැහැ. කොච්චර ලෙඩ වුණත් කොච්චර වුණත් මගේ සද්ධාව කඩන්න ලෙඩ වලට බෑ. ඒ වගේම මගේ සීලය කඩන්න මෙන්න වේදනාවකටවත් බෑ මොන හිතවිල්ලකටවත් බෑ මොන සද්දයකටවත් බෑ. ඒ වගේම මට මම වඩන මේ සතියත් කොච්චර සද්දාවත් කොච්චර වේදනාවක් හිතවිලියාවක් සතිය කැඩෙන්නේ නැහැ. එතකොට ඒ ඇති වෙන ගුණෙට කියනවා අද්දිමොක්කේ කියලා විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒකේ අනිත් පැත්ත තමයි විචිකිච්ඡා. ඒ කාන්තාරයක් වගේ. එහෙම නැත්නම් නිකන් මඩ කැළදිච්ච වතුරක් වගේ කියලා බුදුජානකසේ සඳහන් කරනවා. මඩ කැළදිච්ච වතුරේ මතු පිට සමතල නැහැ. කලන් මඩ නිසා ඒක විකෘති ඡායාවක් ගෙන හරපාන්නේ අඩිය පෙන්වන්නේ නැහැ. නිසා මේ ටික දකිනකොට බුදුහාමුදුරුව මෙච්චර විස්තර කරපු එක මොන ගැටේටද මං අහුවෙලා තියෙන්නේ කියනවා මිස ඒ නැතිකරන්න හදන කලබල නිසා තමයි අපි පිටේන්නේ. මේ ඇති වෙන දේ ඇති වෙන වශයෙන් දන්නවනම් හරි. දැන් මෙහෙම මේ අපි නීවරණ පිළිබඳව මේ දැනගත්ත කාරණා තියේදී හිතන්න එක චිත්තක්ෂණයක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඔය ඔය කියන නීවරණ පහම නැහෙනේ. ඒ නිසා එක චිත්තක්ෂණයක මම ඉඳගෙන ඉන්නවා දන්නවනම් මේසා විශාල යුදයකින් අපි දෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉනකොට ආස්වාසයක් වෙනවා ආස්වාසය දන්නවා. ඊට පස්සේ ප්‍රස්වාසයක් වෙනවා ප්‍රස්වාසය දන්නේ. ප්‍රස්වාසය ඉතිකන් සද්දයක් එන්න පුළුවන්. වේදනාවක් එන්න පුළුවන්. හිතවිල්ලක් ඇවිල්ලා හිත කඩලා යන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ ඒ ආස්වාස වෙලා ආස්වාස ප්‍රස්වාස වෙලා ප්‍රස්වාසය නැත්නම් පිම්බෙන වෙලාවදී උදරේ පිම්බෙනවා දන්නවා හැකිලෙනවා දන්නවා ඇවිදිනකොට මේ වම කියලා දාන්නවා මේ දකුණ කියලා දාන්නවා. නැත්නම් ඇවිදින වෙලාව මම ඉඳගෙන නෙවෙයි කියලා දාන්නවා. මෙන්න මේ දැනීම තියෙන ඒ චිත්තක්ෂණය මේ සාවිශාල සවිස්තරව විචිත්‍රව විස්තර කරපු එකම නීවරණයක්වත් නැහැ. ඒක නිසා නීවරණ නැති කරන්න උත්සාහ කරන එක නෙවෙයි කල යුත්තේ නීවරණ අල්ලපනල්ලේ කොච්චර චිත්තක්ෂණ ගානක් අරමුණේ ඉන්න පුළුවන්ද කියලා බලන එකයි යෝගාවචරය තියෙන දක්ෂකම. ඒ ඒක කොහොම කෙරුවක්වත් මේ කමඨාන් සුද්ධ කරන වාර්තාවේ හැම වෙලාවෙම යෝගාවචරය ලියන්නේ මට අහසවල් නීවරණ තියෙනක නැති කරන්නේ කොහොමද? ඒ කියන්නේ අලුතෙන් කර්ම රැස් කරගන්න. අලුතෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න. උත්තරය අහන්න තියෙන්නේ ඒ නීවරණේ තියෙද්දි උඹ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ආයේ නැච්චරයි. එහෙම නැත්නම් ඒ ශබ්ද තියෙද්දි, ඒ වේදනාව තියෙද්දි, ඒ හිතවිල්ල තියෙද්දි මම හිතගෙන ඉන්නේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් අන්න ඒ වාක්‍ය ලියන්න පුළුවන් නම් කමඨහන් වාතාවේ එයාට කමඨහන් සුද්ධ කරලා දෙනවා කියන එක බොහොම ලේසි. නැත්නම් ඇවිදිනකොට මේ භාවනා කරනකොට 21 එකක් වක් කියනවා. එහෙම නැත්නම් නිදිමත වෙලා තෝන්තු වෙනවා. එහෙම නැත්නම් ගොඩාක් හිතවිලි එනවා. එහෙම නැත්නම් අපි ගමු කොන්දේ අමාරුවක්. ඒකට යාට තේරෙනවා මම දැන් ඉඳගෙන නෙවෙයි මේ කොන්දේ අමාරුව ආවත් මම ඇවිදින බව දන්නවනේ. දන්නවද? දන්නවනම් ඒක ලියන්න තරම් මේ යෝගාවචරය ඍජු නම් එයා බුද්ධ පාක්ෂික කෙනෙක් වේදනා හිතවිලි සද්ද ගැන කතා කරනවා නම් මාර පාක්ෂික කෙනෙක් කෙලෙස් වලට අත දෙයි ඒ නිසා මේ විනිවිද බලන්න බැරි මේ ධර්මයේ තේරුම් අරගෙන මේ මූල කර්මස්ථානයක් බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ සත්‍යාවිත පැමිණෙන අනන්ත අප්‍රමාණ දුක් රාශියකට තනි උත්තරේ යෝගාවචරය ඒක පවත්න්න පුළුවන් කියන කතා නොකර එන දුක් කන්දරාව, වේදනා කන්දරාව, නීවරණ කන්දරාව ගැන කතා කරනවා කියලා කියන්නේ ඒකාන්තයෙන් මාරපාක්ෂිකයි. බුදුරජාණන් වහන්සේම බුදුජානනාංශය ගැන කතා කරන චුල්ල සච්චක සූත්‍රයේදී බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා විශේෂම අපි ගත්තොත් භාවනා කරන කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා ඉඳගත්තාම බලන්න ඕනේ ඉන්නේ ඉරියව්වයි. ඉඳගත්තාම බලන්න ඕනේ ඒක ඇතුලේ මතුවෙන ප්‍රකට දේ. ආනාපානය හෝ පිම්බේ වැකිලිමයි කියලා මේ කාරණාව නොකීවනම් මෙහෙම හිතේදීමක් නොකරනම් මුළු පුරාවටම තියෙන නීවරණ විතරනේ. බුදුන් සඳහන් කරන නීවරණේයි. ඒ ගැන සමාදම් වෙන්නත් එපා. කතා කරන්නත් එපා. චිත්තක්ෂණ කීයක් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන්නේ? චිත්තක්ෂණ කීයක් ආස්වාද ප්‍රසවාස බලන්න පුළුවන්ද? ඒක ගැන විතරක් කතා කරන්නේ. එතකොට අර වෙන්න තියෙන දුක් ඔක්කොම එක්ක අපි හිත කරදර ගන්න නැතුව අයින් කරලා නැත්තම් මට පුළුවන්නේ ශබ්ද ඇහෙද්දිත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්නේ වේදනා කයේ තියෙද්දිත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්නේ එතන හිතවිලි තිබුණත් ඉඳගෙන ඉන්න බව පුළුවන්නේ අනේ මේ බුදුහාමුදුරුව අපිට එන්න තියෙන විශාල නීවරණ රාශියක් අයින් කරලා අපි ළඟම තියෙන ගුණයක් ඉස්පතු කරලා සතියට බාර දීලා කියනවා. ඒ මොන දේ ආවත් ඉරියව්ව දැනගැනීමේ හැකියාව ශබ්දයකට කඩන්න පුළුවන්ද? වේදනාවට කඩන්න පුළුවන්ද? එහෙම නැත්නම් හිතවිල්ලකට කඩන්න පුළුවන්ද කියන බැල්මෙන් බැලුවොත් ඒ යෝගාචරය කමඨාන සුද්ධ වෙලා තියෙන්නේ. දැක ගන්න අමාරු දෙයක් දැකපු යෝගාචරය කියලා කියන්නේ. ඒ කියන්නේ යාට හද්ද නොවෙනවා කියන එක නෙවෙයි. හිතවිලි නොවෙනවා කියන එක නෙවෙයි වේදනාව. එයා බලනවා ඊ අල්ලපනල්ලේ එච්චර ආනාපාන විස්තර පේන්නේ නැත්නම් අඩු ගන්න මම මේ ඉඳගෙන ඉන්නේ. හිතගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. නිදාගෙන නෙවෙයි. සක්මන් කරනකොට අපිට මේ එන කරදර එනකොට මට වෙලාව වම දකුණ පේන්නේ නැහැ ධාතු මනසිකාරය පේන්නේ ඒව නෙවෙයි. තමයි මේ ඉඳගෙන නෙවෙන බව දන්නවද? සක්මනේ ඉන්න බව දන්නවද? අන්නේ වැටහෙන දේ. එහෙම නැත්නම් තමයි චරිතේම සපේලා කියන්න පුළුවන් දේ පැත්තක තිබියදී ඇයි මේ හිතගෙන ඉන්නකොට කොන්දේ අමාරු වෙන්නේ? ඇයි මේ හිතවි හිතගෙන ඉන්නකොට හිතවිලි එන්නේ? ඇයි මේ හිතගෙන යනකොට කහා බාද එළියක් එන්නේ? කවදාකවත් කෙලවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ මට්ටමට ගන්න, ඒ කියන්නේ මේ භාවනා කරනකොට මොනම ප්‍රශ්නයක් ආවත් හැකි තාක් දුරට එක ඉරියව්ව හෝ ඒක අපි තනවනා ගන්නවද කර්මස්ථානෙට හිතව දඬ හැකියාව බලන යෝගාවචරයට ඔය විනිවිද බලන්න බැරිදී විනිවිද පේන්න පටන් ගන්නවා. එතකොට සටහන් කරනවා මට වෙනද නම් වේදනාව තියෙන නිසා මට අරමුණ බලා ගන්න බැරි ගැටියක් තියෙනවා. මේ බණ අහලා අහලා අහලා කමඨයන් සුද්ධ කරලා කරලා කරලා භාවනා කරලා කරලා කරලා මට අද වේදනාව දීදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා ඒ ඇහෙන වාක්‍ය අහන කෙනාගේ කන පිනවනවා ලියන කෙනාටත් හැකි සංඥාව ඇති කරනවා ලෝකයේ සාසනේ බබල ධර්ම කියන්නේ ඕකට ඒ නිසා මේ කණපින්දම් ගහන එකක් නම් ලිඳ ගන්නට යන. ලීලයි කමලයි චම්පයි ලේකයි නීලම බානුවති නයනයි සඳ ලේකයි. ජීගෙන යාමට ඉඳෙන්න මේකයි මේ ලිඳ ළඟ නිතරම අවිවේකයි. ඒ ගමේ ලිඳ මේක එහෙම ගන්න නෙවෙයි. මේ කියෝ ගෙදර තියෙන කුණු කන්දල් කතා කරන ලීලයි කමලයි චම්පයි දෙකනේ ඔක්කොම උපාදක මහතුරු උපාසකම්මලා. මම දකින්න උදාහරණ උපාදක මහතුරු දෙය තුන දෙන්න දෙන එක තුන කතා කරගෙන ඉන්නවා. මගේ අත නැහැ කන රත් වෙන්න ගහන්න. මෙතෙන් දැවිලා තල්ලාප සල්ලා. දීලයි කමලයි වෙන්න ආද. බලන්න දිනේ ඔල්ලපනල්ලි කරනවා මම දැන් හිටගෙන ඉන්නේ හිටගෙන ඉන්නවා දන්නවද? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බැලුවොත් එයා විනිවිදින්න බැරි. ඒක නැත්තම් හරහා බලන්න බැරි. මේ නොබැදීම නිසා මතුවෙන්න පුළුවන් හානිය නැති කරලා මෙච්චර කරදර දෙද්දි මට ටිකක් වෙනකට වැඩිය ඉඳගෙන ඉන්න එක බලන්න පුළුවන්. ඉඳගෙන ඉනකොට මට ආස්වාස් ප්‍රසවාස පේනවා. එනත ඉඳගෙන ඉනකොට පිම්බීම හැකිලිම පේනවා. එච්චරම කතා කරනවා නම් කොච්චර ලස්සනද හිතීද බලන්න අපි බැයි ධර්ම සාකච්ඡාව. ඒ කියන්නේ අනිතකම අයින් කරන්න කියන එක නෙවෙයි. එහෙම කරන්න බෑ. නමුත් අපහසු ලියන්න අන්තිමට. වචනේ අන්තිමට ලියන්න. මුලදී ලියන්න අහරිය චිත්තක්ෂණය ගැන. අපි මේකට කියන්නේ හැකි සංඥාව කියලා. මේ නිස්සාරණ වශයෙන් තමයි මේ හැකි සංඥාව කියන වචනේ ඉස්සල්ලාම එළියට ආවේ. පුළුවන් පැත්ත කල්පනා කරන්න. බැරි පැත්ත කල්පනා කරනවා කියලා කියන්නේ ගෘහස්ත වාසය කියලා හිතාගන්න. සම්පප්පලාව කියලා හිතාගන්න. හැකි සංඥාව තියෙන එක ලියන්න පටන් ගත්තොත් පෑන් නාස්ති වෙන්නේ නැහැ, කොළ නාස්ති වෙන්නේ නැහැ, ගමඩාන් සුද්ධ කොණ්ඩ අනම්මන ලියන්න වෙන්නේ නැහැ. පුළුවන් ටික ලිව්වනම් එතකොට වෙන්නේ මොකද? අර හාන භාගීය කොටසට අපි උදව් කරන්නේ නැතුව, පිරිහීමට උදව් කරන්නේ නැතුව, එයා දැනගන්නවා ඊට වැඩිය මට අද පරියන්කේදී චිත්තක්ෂණ මෙච්චර ගාණක් ඉඳගෙන ඉන්න බව වැටුණා. නැත්නම් වෙනතට තප්පරයක් වැඩිපුර ඉන්න පුළුවන් වුණා. විනාඩියක් වැඩිපුර ඉන්න පුළුවන් වුණා. ඒක ලියනවා නම් ඒ වැටහීම ඒ ලියන ගතිය ඥාන පිරිමිකමේ නෑ. බාලමාලුකමේ නෑ. පැවිදි උපවිදිකමේ නෑ. මේක නැතුව භාවනා දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන මේ හැකියාවන් අපි කිස්මතු කරගන්න ඕනේ. ඉතින් සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති කට්ටිය භාවනා කරගලා හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ හාන භාගීය කොටසෙන් එහා පැත්තම යන්න වෙන්නේ. ඒගොල්ලෝ හැමදාම වැරදිච්ච වැරදිච්ච ගැන කතා කර කර ජීව උපදේශ පැත්තකදීදී මොනවද ඕකර කර ඉන්නවා. හැබැයි ඒත් ලාභයි. මොකද gedare ඉන්න මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවා මේ දවස්වල. එහෙම නැත්නම් මල හොන්තු ටික ඔක්කොම ගෙදර හිටියා නම් මොන මගුලක්වත් කරන්න දෙන්නේ නැහැ. අරකට ඇඟිලි ගහනවා, මේකට ඇඟිලි ගහනවා. දරුවොත් කැමති, මොනුබුරොත් කැමති, ගෙදර මිනිසුත් කැමති මේ නිස්තරණ වලට හරියට සලකනවා. මේ නාකේ ඉඳයි නාකේ කියන්නයි ඇවිල්ලා ඉන්න දෙනවට ඕනේ ගාණක් ගෙවන්න කැමති. මොකද ගෙදර කණක් ඇහිලා ඉන්න පුළුවන් මේ දවස්වල. ඒකත් පිනක් ලොකෝ පිනක්. අපි සාදු කියලා අනුමෝදන් කරනවා. මම අදත් ලිව්වා ඊමේල් එකක්. 160කට අඩුවේ 160ක් දෙන්න අලුත් යෝගාවචරණට අවුරුදු 40ට අඩු. 140ක් දෙන්න ওই වයසක කට්ටියට ගෙවල් තිබෙනකොට ඉන්ද්‍රජනක කට්ටියට දෙන්න. හැබැයි 160ක් දෙන්න තරුණ අයට කියලා. මම දන්නවා හොඳටම තරහ වෙනවා කියලා මම හිතේ. හැබැයි මම දන්නවා 60 පිටලා හොට බිම යනවත් මේ කියන බණ ඇහෙනවනම් මං කියන තරුණයි කියලා. අනේ ඌ අපිට තේරෙන්නේ අපා. අපිට බැරිද මේ මේ ජාතක කතාවක් පොඩ්ඩක් කියලා දෙන්න? අපිට එහෙම බැරිද එහෙම නැත්තම් මේ මේ ලීසි භාවනා ක්‍රමයක් කියලා දෙන්න කියලා. ඒ මම කියවා ඒ පරණ ගුණයි කරත් ඉවිකොලා දැන් මේ බිස්නස් අධි කරන්නේ නැහැ. මේ බිස්නස් එක විතරයි කරන්නේ. පුළුවන් නම් කාවා බැන්නම් කාවා. අමාරු. ඒක මන් දන්නේ. විශේෂයෙන්ම මේ පළවෙනි දවසේ තීරණේ තුන්වෙනි දවසේ යනකම් කට්ටියට උණ මොකද මෙහෙම දෙයක් අපේක්ෂා කරලා නෙවෙයි ඉනිසන් වලට එන්නේ. අපි කරන්නේ පුළුවන් තරම් ඒක අවස්ථාවක් දීලා පහසු කණ්ඩිකුත් දීලා කමටහන සුද්ධ කරලා බණක් කියලා කතා කරනවා නම් කතා කරන භාවනාව හරිය එකක් ගැන. අන්න ඒක වැඩි කරන්නේ කොහොමද කියලා විතරක් අපි සාකච්ඡා කරමු. නැති බැරිකම් කතා කරන්න යනවනම් ළිඳ ළඟට යන්න සබේට. ඒක කතා කරගෙන යන්න පුළුවන්. එහෙමත් ගොඩක් තියෙනවා මෙහි අමාරු. අපි හිතමු මේක තේරුම් ගත්තයි කියලා මම දැනවත් තරම් තියෙන විනාඩි 50කට විතර කාලක් මේ ඊයේ කියපු එකට මේ හාන භාගීය පැත්ත නැති කරන්න බෑ. ඒ තියෙද්දි කමටහනේ ඉන්න ටික කතා කරන කෙනාට හාන භාගීය තියේදී ගණන් නොගෙන නැහැ වගේ දැක්කේනා වගේ හරියන කොටස හිත එළඹිච්ච එක මූල කර්මස්ථානය පිළිබඳ විස්තර ලියන්න දන්නවනම් එයා දැනගන්නවා මේ ඉදිකටක් රෙදි තොගයක් අස්සෙන් විදිනකොට කාගෙන යන්නේ. වතුරකට යකඩ කැල්ලක් දාපුවාම එහෙම බහින්නේ අඩියට. වතුරට ගලක් දාපුවාම කාගෙන බහින්නේ ආන්නේ වගේ මූල කර්මස්ථාන ඒ කියන්නේ මේ බස ගන්න තැන. ඒක කියදි මේ අහල පහල මේකේ වතුර තියෙනවා. ඒ වතුර තියෙනද තමයි මේක දක්ෂකමක් වෙන්නේ. ආන්නේ විදිහට දන්නවනම් අපි කියන එක හාන භාගීය ධර්ම අවබෝධ කරගෙන මේ හාන භාගීය සමාධිය වලින් හිත පිරිහ ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව පුළුවන් තරමේ මූල කර්මස්ථානේ රැඳී හිටලා මේකෙදි මං මෑතකදීලා කියන්න පාවිච්චි කරපු වචනයක් තමයි නැත්තම් නැවත නැවත කියන එකක් තමයි ඉඳගෙන හිටියාත් හිටගෙන හිටියාත් සක්මන් කරාත් නිදාගෙන හිටියත් ඉරියව්ව දන්නවනම් මනුස්සයා ගොඩ. තමන්ගේ ඉරියව්ව දන්නවනම් මනුස්සයා ගොඩ. යම් කිසි කෙනෙකුට යම් හේතුවක් නිසා ඉරියව්ව දැනගන්න බැරි නම් මං කියනවා භාවනාවට අබහුවේ කෙනෙක්. ඒ කවුරු හරි ඉන්නවනම් අත උසලා ගියාන මට මේ අහවල් වෙලාදී මං ඉන්නේ ඉරියව්ව මට දැනගන්න බෑ කියලා. එහෙමනම් අපි කට්ටිය මේක තුළ යාට උපස්ථාන කරන්න වෙනවා. මෙච්චරයි භාවනා කියන්නේ මේකට කියනවා කායගත සති කියලා. කාගියාසි මේ ලැබුව මනුස්සාත්ම භාවයේ උප්පරිම ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ සුවසේ ඉරියව පවතින වෙලාවේ ඉරියව මම ඉඳගෙන ඉන්න බව දන්න. හිතගෙන නෙවෙයි කියලා දන්න. බය නැතුව මේ වාර්තා කරන්න පුළුවන් කෙනාට හාන භාගීය කොටස ඉනිවිදින්න පුළුවන්. ඊට පස්සේ නා ඨිති භාගීය සමාධි කියලා එකක්. ඒ කියන්නේ සමාධිය යම් විදිහට ගැම්මක් හොඳ පටන් අරගනවා අල්ලන්න පටන් අරගනවා ටිටි කියන්නේ ස්ථාපර වෙනවා ඒක ස්ථාපිතයි පිහිටනවා කියනවා කවදා හරි ආර තේරෙන පටන් අර ගන්නවා බාධා තිබුණට මට වෙනදාට වඩා ආනාපානෙත් එක්ක ඉන්න වෙලාව වැඩි. එනතම් පිම්බීම හැකිලිමත් එක්ක ඉන්න වෙලාව වැඩි. නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්න වෙලාව වැඩි. නැත්නම් සක්මන් කරනකොට මම ඇවිදිමින් ඉන්න බව දන්නවා වැඩි. එහෙම නැත්නම් මේ ඒක ඇතුළේ තියෙන විස්තර වශයෙන් වම දකුණු වශයෙන් ඉන්න වැඩි. මම ගෙදර ගිහලා පලාලියලියා හිටියත් මම මේ කරන්නේ මේකයි කියලා දන්නවා වැඩි. එහෙම නැත්නම් මම අතපය දෙක හොදගමින් ඉන්නවනම් ඒ බව ඉන්න බව දන්නව වැඩි. කෝපයක් පිටානම් හොදනවනම් මම මේ හොදන බව දන්නව වැඩි කියලා එයාට තේරෙන පටන් අර ගන්නවා මේ වැටි වැටි අමාරුවෙන් තතන තතන යන ළමයා යන්තම් ඇවිද ගන්න පුළුවන් වෙනවා. තාම රේස් දුවන්නවත් කඩුරු පනින්නවත් ඔලිම්පික් ගහන්නවත් බෑ. නමුත් අර වැටිලා ඉන්න ළමයා තතන තතන ගිහිල්ලා දැන් එයාට මොකේකවත් අල්ලන්නේ නැතුව ඇවිද ගන්න පුළුවන් තත්ත්වයට එනකොට උපමාවේ හැටියට ඒකට ප්‍රතිභාගීය සමාධිය කියලා කියනවා. එයාට තේරෙනවා මං ඉස්සල්ලා ඉස්සල්ලා බොහොම දුර්වල ළමෙක් වගේ නැගිට ගන්න බැරුව හිටියා. නමුත් කොඳුයට පෙළ හයි වෙනකොට ටික ටික ටික ටික ඉඳගත්තර වාසේ බලන්න ඕනේ මේකයි. මට මේක වෙන්නට වැඩිය පොඩ්ඩක් හින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට ගොඩක් ප්‍රශ්න පේනවා. ඒවා ලියන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. අර වාර්තා කරන හැටි දන්නවා. එහෙම නැත්නම් වාර්තා කරන දෙයක් තියෙනවා යාට. කියන්න ඕජාවක් තියෙනවා භාවනා කරලා කන පින්දන් නෙවෙයි. වල්පල් හැලි නෙවෙයි. සම්පප්පලාව නෙවෙයි. මට හරි අමාරුයි නමුත් ටික වේලාවක් යනකොට මට මෙන්න මෙච්චර හුස්ම රැලි ගානක් එක දිගට බලන්න පුළුවන් වුණා. ඊට වැඩිය හෝ ඊයේ. ඒකට මෙච්චර පිම්බීම හැකිලිම වාර ගණන් බලන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්නකොට මට විනාඩි මෙච්චර ගණක් විතර දාලා වශයෙන් හිත අරමුණේ පාත් ගන්න පුළුවන් වුණා. සක්මන් කරනකොට මෙන්න මෙච්චර පියවර ගානක් අර වැටෙන්නේ නැතුව ඇවිදින බබා වගේ මට මම දකුණ වැටුණා. මට මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන්. ඒකෝට යාට තේරෙනවා වාර්තා කරන්න ඕනේ මොකද්ද? භාවනාවට ගියාට පස්සේ බලන්න ඕනේ මොකද්ද කියලා. ඒක එන්නේ කවදාකවත් දාන කුසලයෙන් නෙවෙයි. සීල කුසලයෙන් නෙවෙයි කරලා කරලා කරලා කරලා. කමඨාන සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට මෙන්න මේකේ හිත බඳින්න ඕනේ. ඇවිදිනකොට මෙන්න මේකේ හිත බඳලා තියා ගන්න ඕනේ. කනකොට වෙනකොට යනකොට එනකොට අතනවනකොට දිගාරිනකොට ඒක දැනගැනීමේ හිත තියා ගන්න ඕනේ කියන මේ කාරණාව ආවට පස්සේ ඒ යෝගාචරය ඒක දියුණු කරන්න ගන්න උත්සාහයක් තියෙනවනම් අන්න යෝගාචරයගේ ස්ථාපිත ගතියක් කියනවා කරන වැඩපිළිවෙලේ අපි රස්සාව කියලා රස්සාවේ ස්ථිර වුණා වගේ. අපි ඉස්සල්ලා මේ පරිවාස කාලයක් දෙනවනේ. පරිවාස කාර්යදී හොඳට ක්‍රියාත්මක වුණොත් අපි ප්‍රඥාව ඉස්තිර කරනවා. එහෙම නැත්නම් අපි තාමත් ඉන්නේ දවසේ කුලියට. ඒ ජීවුන රටක රස්සාවක් නැති මිනිස්සෙක් ගියාලු මේ වීදුරු බඩු විකුණන සාප්පුවක රස්සාවක් ගන්න. ඉතින් මිනිස්සු දවසේ කුලියටලු වැඩ කරන්නේ. ඉතින් රස්සාව ඉස්තිර කරන්නේ නැහැ මොකද විකිනිච්ච බඩු ගන්න තමයි මිනිසර කුලිය කියන්නේ. එක දවසක් මිනිස්සයා ඒ වීදුරු බඩු සුද්ධ කරගෙන ඉඳද්දි උඩම තිබුණ ඉතාම වටන වීදුරු භාණ්ඩයක් ඇදගෙන වැටලා කුඩු කුඩු ගියා. ගෙහිම සාප්පු අයිතිකාරයා ඇවිල්ලා කිව්වලු තමුසේ දැන් මේ කරපු හානියට තමුසෙන් පඩියෙන් 10000ක් කැපුවා තමුස අවුරුදු 7ක් වැඩ කරන්න වෙන ඕයි. මෙච්චර වටන එකක් නෙමේ කැඩි ඕක සුද්ධ කරනවා පරිසම් කරන්න එපාය. ඊට පස්සේ තමුසේක පඩියෙන් 10000ක් කපනවා කියන්නේ. මිනිහා ගෙදර ගෑනිට කිව්වලු ගිහිල්ලා මචං පවුලට කතා කරලා ඔයා දන්නේ නැහැ මගේ රස්සාව අවුරුදු 7කට ඉස්තර වුණා කියලා. දැන් මිනිහට ජීව රස්සාව දෙන්න බෑ ලීර 10ක් කැපුවත් මෙතෙක් කල මිනිහට ජොබ් එක ඉස්තර වෙලා තිබුණේ නැහැ. අර වීදුරු බඳ වැටිච්ච නිසා ගෙදර ගිහිල්ලා ගෑනිට ආද හරි සන්තෝෂයි යන්නේ මගේ රැකියාව ඉස්තරකම හම්බුනේ කියලා. අන්නේ වගේ භාවනා ඉස්තරකම හම්බ වෙන කෙනා ධම්මටිති ඥානය කියලා කියනවා. තිටි භාගීය සමාධි කියලා කියනවා. මේකෙන් කියත හැකි ගෑණි මිනිහා. මිනිහා නම් මිනිහා අල්ලතයි. සමහර මේකට දවස් 3න් 4න් අල්ලනවා. සමහර මේක අල්ලන්නම අවුරුදු ගාණක් අල්ලනවා. ඒක කමඨාන සුද්ධ කරනකොට වචන දෙක ඇහෙනකොට කියත හැකි ඒ මනුස්සයා මේ භාවනා අල්ලගෙනද මේ කතා කරන්නේ එහෙම නැත්නම් තාමත් තතන තතන ඇවිදින කෙනෙක්ද කියලා. මම මේ තතන තතන ඇවිදින කෙනාට පහත් කරලා කතා කරන්න හදනව නෙමෙයි කවුරුත් එතෙන් තමයි පටන් අරගන්නේ. නමුත් මේ කුශාක්‍ර බුද්ධිමත් උග්ගටි සංඤ්ඤ විපංචි සංඤ්ඤ වගේ කෙනෙකුට මෙහෙම බණ කියනකොට තේරෙන වෙන මෙච්චරයි කියලා ඉතින් මේකන කලිතා කියලා. ඊට පස්සේ ආ කතා කරන වචනෙන් තේරෙනවා අනිත් එක ඒ බුදුම පඬිස්සාරි කියනවා ඒ මනුස්සයාට තේරෙනවා අන්න අදනම් මට බණ ඇහුණා. අද නම් මගේ කමඨාන සුද්ධ වුණා. අද නම් මම යනකොට දන්නා මෙන්න මේකයි භාවනාවේ බලන්න ඕනේ කියලා ඉස්සල්ලාම වැටෙන්නේ මේ භාවනා කරන එක නාද. ඒක ගුරුවරයාට තේරෙන්නේ යා ලියන වචන දෙකෙන් තේරෙනවා මෙයා මොකාර තේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒක නිසා මේ මානව ධර්මයක් අපි මේ කතා කරන්නේ නැත්නම් গুপ্ত ධර්මයක්වත් දෙයයන් ආංශවත් ගුඪ දෙයක්වත් මායාවක්වත් නෙවෙයි. මේ Taman අත්විඳින දේ අත්විඳින හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් තෝරන්න බේර නැතුව ඉසాత බැඳගෙන අඬන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒ මනුස්සය අනිවාර්යයෙන්ම ධර්මයේ ස්ථාවර භාවයක් ලබලා තියෙනවා. ඒක නිසා ඒ සුසීම සූත්‍රයේදී මුචිකන්නංශය සඳහන් කරනවා පුබ්බේවකෝ සුතීම ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානං. නිවනට යන්නේ ඉස්සෙල්ලා සුසීම ඕනම කෙනෙකුට ධර්මයේ ස්ථාවර භාවය ලැබිච්ච බව ඒක සම්දිස්ථානයක්. මේක තානායමක්. ඊට පස්සේ තමයි නිවන පේන්නේ. ඒ සුචි මහමුදුරේ ඉන්නේ ශාසනයේට බොහොම නපුරු අදහසකින්. චන්ත අදහසකින් ඉන්නේ. ඇවිල්ලා එයා පරීක්ෂා කරලා බලනවා මේ ශාසනයට ලාභ සත්කාර ලැබෙනවා. මොකෙන්ද වෙන්නේ මේ? මොනවා කෙරුවොත් මට ලාභ හම්බ වෙයිද? මොනවා කෙරුවොත් මට සත්කාර හම්බ වෙයිද කියලා මෙතන ඇවිල්ලා මේ භාවනා කරන්න වෙන්නේ ඔත්තු බලාගෙන ඒ කාරණා වැරගෙන ගිහිල්ලා මේ සාසනයට ලැබෙනා වගේම අපිට ලාභ සත්කාර ලබා ගන්න. ඉතින් ඉඳලා ඉඳලා ඉඳලා පස්සේ ආර තේරෙනවා මේ අහවල් දෙයට නෙවෙයි ලාභ සත්කාර හම්බ වෙන්නේ ධම්මටිචිය හිටියානම් එතෙන්ද දෙවියෝ සලකනවා හතර භූත හතර මහා ධාතුන් සලකන වැඩේ හරි. ඉතින් ඒකට ප්‍රතිපදාවෙන් යන්න ඕනේ. එහෙම තුර මිනිස්සු එළවඳින්න ලාභ සත්කාර දෙන්න යන්නේ නැහැ. පිටු කින්නයිද? දෙනවා ටික කාලයක් දීලා අතාරිනවා. ධම්මට්ටිකේ පිහිටියානම් ඒ පුද්ගලයාට ඊට පස්සේ කිසිම පැකිලීමක් නැහැ. යා දන්නවා දැන් මම තාම ඉන්නේ බාලාංශ පන්තියේ. හැබැයි හරි දිහාට යොමු වෙලා කියලා. ඉතින් ඔක්කොටම මෙහෙම කියනකොට ආසයි හිතෙනවා අපි මොකකින්ද ධම්මට්ටික ඥාන ලැබුවයි කියලා දැනගන්න. මොනවද අපි කරන්න ඕනේ කියලා. එකයි ඉඳගෙන ඉන්න ඉරියව්ව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ගැන විතරක් කතා කරා. ඉන් එපිට අර ඒව යමේන එක, හිතවිලින එක, ශබ්දේන එක කාටවත් අඩු වෙන්නේ නැහැ කාටවත් එකයි. අර හිතවිලින මිනිහට වේදනාවක් එන්නේ නැහැ ඒක වෙනම කතාවක්. හිතවිලි වේදනාවක් එන මිනිහට හද්ද හෙන්නේ නැහැ ඒක වෙනම කතාවක්. ඒ නිසා එක එක වෙලාවට අපේ එක එක කරදර තිබුණාට මේ එක්කෙනෙක්වත් හිතක් කිසිම වෙලාවක එම හාන භාගීය ධර්ම නැති වෙලාවක් මේ හිතේ නැහැ. මේක මායя හදපු ලෝකයක්, දුක් කෙවන්න හදපු ලෝකයක්. මේකේ කවුරක්වත් සැප විඳින කෙනෙක් නැහැ. ඉතින් මේ සැප ඒ දුක විඳිද්දි එච්චර කරදර වෙලා තියෙද්දි මූල කර්මස්ථානයේ හිත පිටන්න පුළුවන් බුදුහාමුදුරු කියපු නිසා, සිල් ගත්ත නිසා, භාවනා මධ්‍යස්ථාන දාපු නිසා ඒක විතරක් කතා කරනවා නම් අනිත්‍යව නැහැ කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. පළවෙනිම කිව්වේ පළවෙනියෙන් කියන. රචනයේ කෙසේන හඳුනා දීම කළ කතා ශරීරයේ අන්තිමට නිගමනීය වෙනවා. එහෙමනේ පටන් ගන්නකොටම අරක බෑ මේක නෑ මේකට මොකද කරන්නේ ඒකට මොකද කරන්නේ කියලා දිනන එක මේ ධම්මට්ටි කියා. අර හාන භාගිය කොටසක් දන්නේ. ඉතින් මේ හාන භාගිය ධර්ම වෙන්න ධර්ම වෙන්න පිරිහීමේ ධර්ම ධර්ම වෙන්න ධර්ම වෙන්න. ඒක යන්තම් හරි කපාගෙන ගියේ කරන ලොකු සතුටක් ඇති වෙනවා. කරදර නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මම දන්නවා ඒක හරහා ඊයටින් ගින්දර ගෙනියන්න වගේ මූල කර්මස්ථානයේ බහුලීකත කිරීම වැඩි වීම වඩනකොට එයාට තේරෙනවා නම් මේ බාධක අඩුවීම නෙවෙයි මේකට හේතුව නැවත නැවත අරමුණට විචක්කයේ යෙදවීම අරමුණට නැවත නැවත හිත යොදවන ගතිය වැඩි වෙලා ඒ අරමුණට හිත ගියාම වැටහෙන විචාර බුද්ධිය විචාර ධර්මයට වැටහෙන දේ කියන්න පුළුවන් නම් ඒ නැතිනම් භාවනා 150ක් ඉවරයි මගේ අරමුණට නැත්නම් ආනාපානෙ හිත ගියා ආස්වාසෙ හිත ගියා මට ඒක සීතලට වැටුණා මට නාසිකාග්‍රේ වැටුණා. දිගට වැටුණා කියලා යට අරමුණක් කියලා. අරමුණේ හැටි වැටෙන දේ. එහෙම නැත්නම් අපි කියනවා දැනෙන දේ, අත්විඳින දේ. අද අද අද ගත්ත ප්‍රශ්න ටික ආයෙ අරගෙන ඕන කෙනෙක් කියවලා බලන්න එක්කෙනෙක්වත් ඒක ලියන්නේ කොච්චර ලියලා තිබ්බත් මේ සත් භාවනා ආරම්භ කරනකොට බා අරමුණ කියන්නේ මෙනෙහි කළ හැටි කියන්නේ වැටහුණ දේ කියන්නේ කියලා ඔක රත්තරන් අකුරින් දීලා ගලේ කොටලා තියන්න බෑ ඒක පේන්නේ නැහැ. කියන්නේ කියන්නේම කනපින්දා. ඒ කියන්නේ අරක නොවිල නෙවෙයි. හිත නොගීම නෙවෙයි. ඉන් අරමුණට ඉරියව්වට වම දකුණට අනව නොගියමනේ ඒක කියවෙන්නේ නැති එක තමයි මාරය කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. යෝගාචර දැනගෙන මේ මණික ඉල්ලෙමින් මණික විතරක් නතු කරලා මඩ ගැන කතා නොකර ලියන්න ගත්තොත් යාට තියෙන මේ පැත්තේ බලනවා නම් මට දවසින් දවස දවසින් දවස ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නේ. වෙනදට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නේ. එතන මේ ආශ්වාසින් ප්‍රශ්වාසයෙන් පිට ගියාට නැවත ආශ්වාස ප්‍රශ්වාසයෙන් පිහිටවන්න පුළුවන් නේ. අන්සම් පිම්බීම කියලා පිහිටන්න පුළුවන් කියලා අර හැකි සංඥාව ආවට පස්සේ යෝගාවචරයාගේ යෙදවුම යෝගාවචරයේ කුසලතා යෝගාවචරයාගේ උපනිෂේ සම්පatti භාවනාවට ඉදෙනවා. දැන් එදිලා තියෙන හරහට. අරියාදුව බැරි දේවල් ගැන කතා කරන්නේ. නැති දේවල් ගැන කතා කරන්නේ. ප්‍රශ්න කරන දේවල් ගැන කතා. ඒකම මතක තියාගන්න හාන භාගීයයි. ඒ හාන භාගී විනිවිදලා කවදා හෝ මූල කර්මස්ථානයේ අපි කිව්වොත් ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ පිබි මෑකිලිමෝ ආනාපානිය අපි කිය මූල කර්මස්ථාන කියලා ඒ නැතුණත් මම කියන ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒත් මේ ප්‍රශ්නෙට ඇති. සක්මන් කරනකොට අපි වම දකුණ වශයෙන් අපි ගනිමු පය ගැටෙන හැටි මූල කර්මස්ථානය කරනවා කියලා. මේ වමට හිත ගිය වෙලාව මොනද වැටුනේ? නැත්නම් අඩු ගානේ ශබ්ද වේදනා හිතවිලි තිබුණත් මට වම දකුණ වැටුනේ නැතුනම් මම ඇවිදින්මින් ඉන්න බව දන්නවා කියන එක ලියා ගන්න පුළුවන් නම් ඒක දිනු කිරීමට යෝගාවචර උපදෙස් දෙන එක හරි ලේසියි මොකද යා දැන් එහාට හැරලා තියෙන්නේ ඒ නිසා ධම්මටිටි ඥානය කියන තමයි ටිටි භාගීය සමාධියට ආපු කෙනාට හොඳට වார்த்தාව කියනකොට තියෙනවා එයා සත්‍යයෙන් වැඩි කොටසක් පාවිච්චි කරලා තියෙන්නේ අරමුණ බුදුන්පත් වෙච්ච වෙලාවේ අරමුණ විස්තර කරන්න. ඒකට පටන් ගන්නකොටම 50ට වැඩි ලකුණු ලැබිලා ඉවරයි. ඒ තරම් ඒ Taman හැකි සංඥාවෙන් භාවනා හරි පැත්තෙන් බලන්න පටන් ගන්න කෙනා වටන්න කාටවත් බෑ. එයා ගෙදර ගියයි කියලා හෝ අරමුණෙන් නැගිටලා පරියන්කෙන් නැගිටලා සක්මණට ගියයි කියලා හෝ වේදනාව නිසා කකුල දිග ඇරියයි කියලා හෝ ප්‍රශ්නයක් නැහැ. මොකද ආපහු කකුල දිග ඇරපු ගමන් ඇති වෙච්ච අල්ලපනල්ලි ආයෙත් බannම මම ඉන්නේ හිටියව. ආයෙත් බannම මට පුළුවන් ද වම් දක්නවත් මේ ආශ්‍රත් ප්‍රසවාසයෙන් බලන්න. මේක බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට ඒ තීති භාගීය සමාධියේදී තේරෙනවා සුවිශේෂී කරුණු හතරක් ඒක ඇත්තටම පසුකාලී දින ආචාර්යවරු එකතෙන් කරපු එකක්. සරුවචන දේශනාවෙන් ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පරිසම්බිදා මාර්ගයෙන් එළියට අරගෙන උගාවක් පොත්වල ඒක පෙන්ලා දීලා තියෙනවා. දක්ෂ යෝගාවචරයට ඒ වගේම කාරණාව දැනගන්න ඕනේ යෝගාවචරයට මගේ හිත දැන් ධර්මයේ ස්ථාවරේ ලැබුවද භාවනා ස්ථාවරේ ලැබුණද නැත්නම් තිසි භාගිය පැත්තට ආවද එහෙම නැත්නම් ධම්මට්ටි ඥානෙ ලැබුණද කියලා වැටෙන කාරණා හතරක් සම්පහන්සන වශයෙන් දක්වලා තියෙනවා පටිසම්භිදා මාර්ගයේ. ඒක පෙන්වන්නේ මේ යෝගාවචරය දැන් සමත යෝගාවචරය නම් එයා දැන් සමත සමාධියට යන්න පෙරහුරුවක් අද්දරට ඇවිල්ලා. සමාධි ත්‍ත්වයට අද්දරට ඇවිල්ලා කියනවා. අද්දරට ආපුවා මෙන්න මේ කරුණු හතරක් ඒ ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා. තත්ත ජාතානං ධම්මානං අනතිවත්තනක් තේන සම්පාංශනා කියලා මේ භාවනා කරගෙන යනකොට ශ්‍රද්ධාව උනාට වැඩි වෙලා ප්‍රඥාව පාග ගන්නෙත් නැහැ. ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව පාග ගන්නෙත් නැහැ. එයා දැනගන්නවා මේ දෙක එකිනෙකා ඉක්මවල යන්න දෙන්න එපා. මේ එනදී ප්‍රඥාවෙත් වටහා ගන්නවා. ඔය ශ්‍රද්ධාවක් තියෙන හැබැයි ශ්‍රද්ධාව වැඩි කරලා ප්‍රඥාව යට කරන්න එපා. ප්‍රඥාව වැඩි කරලා ශ්‍රද්ධාව යට කරගන්න එපා. මේ දෙක සමබර කරන්න බෑ. ඒකෙදි ඔය සද්ධා බරිත එහෙම නැත්නම් මේ අපි සාමාන්‍ය වචනෙන් කියනවා නම් වයසක උපාසකම්මලා ඉන්නවනේ. ඒගොල්ලන්ට පොඩ්ඩක් හරි බහමනා කරන පුංචි ආලෝකයක් ලැබුණොත් පුංචි පහසුවක් ලැබුණොත් ඒ සද්ධාව උතුරනවා අඬන්න පටන් අර ගන්නවා. එතකොට ප්‍රඥාව දිහා වලිගෙත් නැහැ වෙලාවයි. වලිගෙත් කැපිලා ගියා වගේ වෙනවා. ඉතින් ඊට පස්සේ කෑ ගහන්න පටන් අර ගන්නවා මේ පුංචි දෙයක් හම්බෙච්චාම කෑ ගහන ඇත්තටම ශ්‍රද්ධාවන්ත අහිංසක මිනිස්සු. නමුත් එයා දන්නේ මේ පුංචි දෙයකට නටන්න ගියාම ප්‍රඥාව නැති වෙනවා කියලා. ඒ නිසා මේක ගොඩක් වෙනවා. ඒක ගණන් ගන්න එපා. දිගට යන්න මේක ඥාණයෙන් දැනගන්න. අනිත් එක මේ වීර්ය සහ සමාධිය දෙක අතර වීර්ය වැඩි වුණොත් හිත ඇවිස්සෙනවා. සමාධිය උනට වැඩි වුණොත් නිින්දට වැටෙනවා. මේ දෙක සමබර කරගෙන යන්න ඉස්සලා උපයන්න එපායි මේක. උපයiate පස්සේ ඒ දෙන්න ගහ ගන්න. වීර්ය වැඩි වෙනකොට සමාධිය කාබාසිනිය කරනවා. සමාධිය වැඩි වෙනකොට වීර්ය කාබාසිනිය කරනවා. අන්නේ තත්ත ජාතානන් ධම්මානම් භාවනාවේදී උපයන මේ ධර්ම අපි හිතුවට ඒ ඔක්කොම ගමනට පෙළඹිලා නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර පුංචි රණ්ඩුවක් තියෙනවා. ඒක නිසා යෝගාවචරය දැනගන්න මේක උපයනවා වගේ විතරක් මේවා සමතුලිත කිරීමකට කියනවා සමතුලිත කිරීම කියලා කියනවා ඒවා සමவாயයට යොදව ගන්නවා කියන එක ලේසි නෑ ඒක මම්මට දරුවෝ එකෙක් ඉන්නා වගේ නෙවෙයි දෙන්නෙක් ඉන්නකොට ওই දරුවෝ දෙන්න ගහ ගන්න. තුන් දෙනෙක් වෙනකොට ඊටත් ප්‍රශ්නයක්. හතර දෙනෙක් වෙනකොට ඊගා ප්‍රශ්නේ. ඉතින් ඒ ඔක්කොමලා හිතන්නම් ඒ ඔක්කොම අම්මගේ දරුවෝනේ ඉතින් ගහ ගන්න එකක් නැහැ කියලා. නෑ, කුලල් කා ගන්න. තමන්ම වදාගත්ත දරුවා අම්මවත් මරනවා. ඒ නිසා මේ වදනවා කියන එක ප්‍රශ්නේ අහදන එක ප්‍රශ්නක් තියෙනවා. අනිත් වගේ තමයි භාවනා කරනකොට මේ ධර්ම මත වෙනවා, සද්ධාව මත වෙනවා. මත වෙන්න හේතු සහිතයි. නමුත් මේ ශ්‍රද්ධාව ඇති වෙනකොටම ප්‍රඥාව නැති වෙනවා, කාබාසිනිය වෙනවා. ඒ ගැන අවබෝධයක් යෝගාවචරයට තියෙනවා. ඉතින් ශ්‍රද්ධාව පරිච්ඡේද කරන්න මේක තේරෙන්නේ නැහැ. හසුරුව ගන්න දන්නේ, සමතුලිත කර ගන්න දන්නේ තමන් උපේන වස්තුව නැත්නම් තමන්ගේ ව්‍යාපාරේ ඒ තියෙන මූලික අවශ්‍ය මූලික විචල්්‍ය සාධක සමවර කරන්න බැන්නම් ඒ ව්‍යාපාරේ උපරිම ලාභ ලබන්න බෑ. ඒ නිසා මේ භාවනා කරනකොට ප්‍රතිඵල ලැබෙනවා. ලැබෙන ප්‍රතිඵල සමතුලනය කරනවා කිව්වේ නැත්නම් එයාට සමාධියක අයිතිවාසිකමක් ස්ථාවර භාවයක් ධම්මත්‍ත්‍යයක් ත්‍ත්‍ය භාගයක් නැහැ. ලැබෙන හැම එකම අල්ලගෙන කෑ ගහන. අපුංචි දෙයකට දඟලනවා වැඩි. ඒකට එක උත්තරයි තියෙන්නේ. මේකම ලක්ෂ වාරයක් වෙන්න දෙන්න ඕන. එතකොට කියනවා වරක වරක සද්ධා වැඩි වෙනවා වරක ප්‍රඥා වැඩි වෙනවා වරක වීර්ය වැඩි වෙනවා වරක සමාධි වෙනවා ඒක හැටි මේක දැනගෙන සමතුලනය කිරීම ඒක කියනවා නිකන් පොළොස් නඹලක් වෙන මිනිස්සු ඒකේ පදම ගන්න තිබුණයි කියලා ලාභයි කියලා ලුණු කොට දාලා හරියන්නේ නැහැ නේ දෙමීට ලුණු ප්‍රමාණයක් තියෙනවා කහ දුරු මිරිස් ටිකක් ගණන් ඒ දෙමීට ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ පදම ඒව නැතුව සූපසාස්ත්‍ර පොතේ දිනව දාලා හරියන්නේ නැහැ ඔතෙන්ද. ඒකට මේ මනුස්සයාට තේරෙනවා පදම කියන එකක් අත්ගුණේ කියන එකක් ඒක තමයි භාවනා කරනකොට වැරදිලා වැරදිලා. දවසක තියෙනවා දැන් නම් මේ දෙක මෙන්න මෙහෙමයි යන්න ඕන කියලා. ඒ හටගත් ඒකෙන්ම හටගත් ධර්ම, ඒකට කියන ඉන්ද්‍රිය ධර්ම කියලා. මේ ධර්ම වල වටිනා ගුණයක් මේ ළඟ මතක කරතයි. සත්‍ය විතරක් කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. අනෙක් ධර්ම වල තියෙනවා අනිත් එක කාබාසිනිය කරන ගතිය. සද්ධාව වෙන්නෝ ප්‍රඥාව කාබාසිනිය කරනවා. අරියාදු කරනවා. ප්‍රඥාව වෙන්නෝ සද්ධාවට අරියාදු කරනවා. වීර්ය වෙන්නෝ සමාධියට අරියාදු කරනවා. අරිය සමාධිය වෙන්නොත් වීර්යයට අරියාදු කරනවා. ඒ නිසා මේ ඇඟිලි පහ වගේ කියලා කියනවා මේ ඉන්ද්‍රිය ධර්ම මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක සුළඟිල්ලයි පාපටගිල්ලයි වගේ. වීර්යයයි සමාධියයි දෙක වෙදකිල්ලයි දබරකිල්ලයි වගේ. වීර්ය දබරකිල්ල වගේ සමාධිය වෙදකිල්ල වගේ. මැද තියෙන ලොකුම උසම එක තමයි මැදකිල්ල. එයාට විතරයි පේන්නේ මේගොල්ලන්ගේ අසම්බර භාවය. ඒ නිසා නිටතරම සමාධිය සතිය ඉස්සර කරගෙන යන්න මේ කියන සමාධිය පවා සමානට වීර්යයට විරුද්ධව හිටිනවා. මෙන්න මේක හරියට දැක ගන්න පෙර කෙනෙක් වෙන කෙනෙක් නැතුව ඉතාම අමාරුයි. නැතිකම නෙමෙයි තියෙන්නේ මේ පදම දන්නේ අපි එකතු කරුවට ඒ අතර සම වායක් සමතුලිත භාවයක් නැත්නම් තුලිත භාවයක් නැතිකම නිසා තමන්ට ලැබෙන හැමදේම තමන්ට අවාසියට හිතිනවා සමබර කරන්න බැරි වෙනකොට. ඒ වගේම කියනවා තදුපග විරිය වාහනත් එන සම්පහන්සනා. මේ විදිහට අරමුණේ හොඳට හිත තීවිලා සද්ධාව ප්‍රඥාව දෙක යම් ප්‍රමාණයකට සමබර වේගෙන එන බව තේරෙන නැත්නම් පදම හරියාගෙන එනවා දන්නවනම් වීර්යයයි සමාධියයි දෙක හරිනම් ආයෙ උත්සාහ කරන්න එපා. උත්සාහය අඩු කරන්න දැන් භාවනාවට යන්න ආරින්න. එතෙන්ද එනකම් මේව සමබර කරන්න ඕන. මේකෙන් ටිකක් කරන්න මේකට දාලා වගේ සම්බර. යම් වෙලාවක තමයි තේරෙනවද භාවනා නිසින්ද යනවා. නැත්නම් අරමුණත් එක්ක හිත තියෙනවා අරමුණ එන්නේ එන්නේ සිවුම් වෙනවා හොඳට වැටහෙනවා හැබැයි අර තමන්ට තේරෙනවනේ මේක හැල්මේ ගැම්මේ යනවා දැන් අර මෙතෙක් කර කර හිටපු වීර්යයේදීම පොඩ්ඩක් අඩු කරලා භාවනාවට යන්න දෙන්න ඕන. භාවනා පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න ඕන. දැන් සතිය තියෙනවා. එන ඕන දෙයක් මම බාර ගන්නවා යන්න අරින්නේ. ආයෙ මෙනෙහි කරන්න යන්නයි. දැන් තනි තුනී වේගන යන ආනාපානතියදී ආයෙ හයියෙන් හුස්ම ගන්න යන්නයි. ඒ නැත්නම් ඇස් දෙක කරලා බලන්නයි මේ ගෙදරින් ගෙන ආපු සෙට් එකේ එහෙම බඩු සෙට් එක තියෙනවද කියලා බලන්නයි. ඕවා කරන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද? අර යන සමාධිය කැඩෙනවා. ඒ නිසා එතකොට වීර්ය අඩු කරලා ප්‍රඥාව වැඩි කරලා ඒ යන ගැම්ම අඳුනගෙන භාවනාවටම ආවඩායි බොන් කියනවා කියන එක උගා දුර්ලභයි මොකද තජ්‍ය බල ප්‍රතිඵල අපේක්ෂා වැඩි නිසා මේ වෙලාව ඉක්මන් වෙන්න හදනවා. මේ වෙලාව ස්මාර්ට් වෙන්න හදනවා. එතකොට වෙන්නේ මොකක්ද අර සමතුලිත භාවය නැති වෙනවා. ඒක නිසා අද මට මේ භාවනාවේදී යාදන ගතිය ආ විනාඩි 35කින් කියලා කියන්නේ මේ යෝගාවචරය දක්ෂව කටයුතු කරනවා. හිත වෙනකොට කියනවා දැන් නම් හරි ඔක්කොම ටික විනාඩි 20කින් වගේ මට දැන් භාවනා යන්න පටන් ගන්නවා. පහුවෙනකොට විනාඩි 15කින් විතර වගේ. ළමාට ඉඳගත්ත ගමන් තියෙන හොඳ ෂෝක් එකකට කයේ හිත පිහිටනවා. මොනවත් මෙනෙහි කරන්න ඕනේ යන්න දෙන්න පුළුවන්. ඉතින් මේක කොයි වෙලාවෙ මේ රැල් බුරු ලරිනවද භාවනා යන්න දෙනවද කියන එක මොනම පොතකින් අතු ගන්නන්න බෑ. එයා දැනගන්න ඕනේ ධර්මයේ ස්ථාවරය ලබන්න නම් එහෙම නැත්නම් කියනවා නම් මේ ටිකි භාගීය කොටසට යන්න නම් භාවනාව නැත්තම් සතිය ගැම්ම ගත්තට පස්සේ සතියට වැඩි බාර දීලා බුද්ධ අවධියකින් බලාගෙන ඉන්න ඕනේ. ප්‍රතිඵල අපේක්ෂා අධික එක්කනට යාට තේරෙන්නේ නැහැ. යා ගිහිල්ලා මේක තවත් අර නිදාගෙන ඉන්න බබත් නැගිටවන්න හදනවා. මේ නැලවිලි කවියට නිදාගෙන යන බබට නිින්ද යන්න දෙන්නේ නැහැ. නැලවිලි කවිය අඩු කරන්න ඕනේ. එහෙම කරන්නේ යා කලබල කරනවා. ඒ වගේම ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පාංශනා කියලා යට තියෙනවා මේ වෙලාවේදී ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥා වැඩිහිට එළඹිලා එක එකන රණ්ඩු කරන එක පැත්තක දාලා සියලු දෙනාම භාවනාට යාදෙන ගතියක් එහෙම නැත්නම් සිද්ධි විචි ගතියක් පේන්න පටන් අර ගන්නවා මේක යෝගාවචරය කලින් තිබුණු හාන භාගිය කොටස් නෙවෙයි දැන් තියෙන්නේ උඟාක් සෙනග උඟාක් වාහන තදබදියක ඉඳලා වාහනයට හම්බුණා පාර දැන් සෙනගත් නැහැ වාහනත් නැහැ. ඉතින් ඒ වෙලාවේ ගමන කරගන්න ඕනේ. අන්නේ ගමන කරනකොට මේ කීරු දේවල් කරදරයක් නැතුව යන්න පුළුවන් වෙලාව දැක්කට පස්සේ කම්මැලිකමක් එනවා. නිදිමත ගතියක් එනවා. පාළු ගතියක් එනවා. සැකයක් එනවා. ඊට පස්සේ කියනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා. මේ මෙතෙක් කළා හිටියේ කටුකොහලක. මේක හිටියේ තදබල වාහන තදබදයක. දැන් ඉඩ පහසුවක් ආපු වෙලාවේදී අර තදබදයට සාපේක්ෂව දැන් මේ ගමන කරගන්න එපායි. අන්නේ බව යෝගාවචරය තේරුම් ගත්තේ නැත්නම් යෝගාවචරය මේලයි කලියුත්තක් ඇති. මේ නිකම්ම නිකම් මෙහෙම ඉන්න වෙනකොට බුද්ධානුස්සති කිරුවොත් ප්‍රශ්නයක් නැති වෙයි දැන්. අපරාධනේ නිකම් මෛත්‍රී භාවනා ටිකක් කරමු. එහෙම නැත්නම් මෙතන ආයසරයක් හයිය මුස්ම අරගෙන බලමු. ආදී වශයෙන් මේ යෝගාවචරයම අර සමතුලිත මට්ටමට ආවට පස්සේ ඒක අනුග්‍රහ කරනවා වෙනුවට අර පෑදිදී බොර කර ගන්නවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. ඒක අකුසලයක් නන් නෙවෙයි. තද්ද බල කාලේ නාස්ති වීමක් වෙනවා. තද්ද බල කාලේ නාස්ති වීමක් වෙනවා. අද වෙනකොට මම මේ ප්‍රකාශය කරන්නේ හෙට අනිද්දා වෙනකොට හුඟ දෙනකොට තියෙනවා දැන් මේ සතිය තියෙනවා ඉඳගෙන ඉන්න බව දන්නවා. බාධාවක් මොකක්වත් නැහැ යන්න පුළුවන්. නමුත් මේක මේක පටල වෙනවා වෙනකොට මේක ස්ථාවර වෙනවා වෙනකොට යෝගාචරය වෙන වෙන ව්‍යාපාර පටන් ගන්නවා. එක එක දේවල් මේකට දාගන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ අර මේ මේ මන්දි මිදෙන තැම්පත් වෙනවා වෙනුවට අවුස්සන ගතියක් එනවා. ඒ නිසා මෙතන යෝගාචර ඉස්සල්ලා මේ උපේක්ෂාව කියන එක එහෙම නැත්නම් වෙන දෙයකට වෙන්නarලා බලාගෙන ඉන්නවා කියන එක. එහෙම නැත්නම් කීයටක මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි මම මේ ප්‍රතිපදාවේ ඉන්නේ දැන් ප්‍රතිපදාව යන්න ගත්තා. මම මේකට සහයෝග දීලා කරබනේ ඉන්නවා කියන එක යෝගාචරය තේරුම් ගන්න නම් හුදේකලාව අඳුරන්න ඕන. මේක පාළුවකට බාරගත්තොත් යෝගාවචරය අසත්පුරුෂයෙක් වෙනවා. මේ එන්නේ හුදේකලාව වේගන එන්නේ පාළු වෙනවා තනි වෙනවා නෙවෙයි හුදේකලාව වෙනවා. මේ විවේක වේගන යන්නේ එහෙම නැතුව වැරදෙනවා නෙවෙයි. විස්්‍රාම වේගන යන්නේ මම රහෙන් තල්ලු වෙලා කොන් වුණා නෙවෙයි කියලා ඒ මතුවෙන ධම්මත්‍ත්‍ය නැත්නම් භාවනා නිසින්ද යනකොට යන්න දෙන ගතිය තන්නේ කර පෞරුෂත්ව ලක්ෂණයක්. ගොඩනකොට මේක පේන්නේ දැන් මොනවත් නැහැ පාළුවේ කම්මැලි තනි. ඉතින් ඒ නිසා මොන්නෝ හරි අර පැහැදිලිය පොරදිය කරගන්න. ඒක එක සැරයක් දෙසරයක් නම් මහා බෝසතාණන් වහන්සේට උනා සිද්ධ වෙනවා. ඒ සැරයක් දෙසරයක් කෙරුවට පස්සේ දැන් එහෙම කලබල කරන්නේ නැතුව වීර්ය අඩු කරලා වීර්ය අඩු කරනවා කියලා කියන කම්මැලි වෙලා නෙවෙයි. යහනයකට යන්න දීලා මේක කරන්න ලොකු විශ්වාසයක් අවශ්‍යයි. අන්න එහෙම ආවට පස්සේ ආශේවනත් තේන සම්පන්තනා කියලා මේක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කරලා යාදෙන වෙලාව ආවට පස්සේ ගැම්ම අල්ලන්න පටන් ගත්තට පස්සේ මෙන්න මේක හේමම ඒ කියන්නේ අලගෙඩිය හොඳට තැම්බීගෙන එන්න යන වෙලාවේ වැහුම් අරින්න යන්න එපා. එහෙම තැම්බෙන්න අරින්න. ඒ වෙලාවේ වැහුම් ඇරියොත් ඇට්ටකුණ වෙනවා කියලා එකක් වෙනවනේ. ඊට පස්සේ ඒ ගාන අල්ලන්න ගොඩක් වෙලා වහලා තියන්න වෙනවා. ඒ නිසා අන්නේ ගතිය ඒ තිතිය දැනෙනකොට තාම සූක්ෂමව යෝගාවචරයෙන් කියවෙන දෙයක් තමයි මට දැන් ආස්වාස ප්‍රස්වාසය විතරක් නෙවෙයි ආස්වාසයේ හට ගන්න හැටි පේන්න පටන් ගන්නවායි කියලා යෝගාවචරයෙන් ප්‍රශ්න කරලා අහගන්න පුළුවන් ඒ වෙලාවේ ආස්වාසයත් පේනවා ඒ කොහේ ඉඳලාද මේක එන්නේ ප්‍රසවාසයත් එනවා කොහේ ඉඳලාද එන්නේ කියලා මේ ආස්වාද ප්‍රසවාස දෙකේ හට ගැනීම කොහේ ඉඳලාද මේක එන්නේ දැන් අරමුණ පේනවා විතරක් නෙමෙයි අරමුණේ ජාතකේ පේනවා එහෙම නැත්නම් අරමුණ හට ගන්න තැන පේන්න පටන් අර අන්න ඒක භාවනා ජීවිතේ නෙවෙයි පටිච්චසමුපාද ඉගෙන ගැනීම ඉතාමත්ම ගැඹුරු තැනක් මේ කිසිම අරමුණක් අහසෙන් කඩා වැටෙන්නේ නැහැ ඒක මතුවෙන්නේ සප්පච්චේ ප්‍රත්‍යක්ෂහිතෝ කොහින්දද මේ ආශාසෙ ඉන්නේ? කොහින්දද මේ ප්‍රසවාසෙ ඉන්නේ කියලා කොච්චරද කියනවනම් මේ සතිය ආස්වාද ප්‍රසවාසයේ එන්නත් ඉස්සෙල්ලා සතිමත් වෙලා ආස්වාසය හටගන්න පේන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට රාගයක් මතුවෙනවා නම් මතුවෙච්ච රාගය විතරක් නෙවෙයි රාගය හටගන්න ඇති. එතකොට ඒවා නාම ධර්ම. ද්වේෂයක් වෙනවා, නුරුස්නා ගතියක් වෙනවා, නුරුස්නා ගතියක් ඇවිල්ලා පුම්බගෙන කෑ ගන්න විතරක් නෙවෙයි. ඒක හටගන්න ඇති. ඒකට ඉස්හාම වැදගත් කරගත්ත මේට නිින්ද යන්න ඉස්සෙල්ලා නිින්ද යන්න මේ ඇකිලීගෙන එන හැටි තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නවා නියපොත්තෙන් කරන එක හරිම ලේසි ගහක් වැවුනට පස්සේ පොරෙන් කපනවට වැඩිය. ඒ නිසා මේ ධර්මතා හැම එකකම ආරම්භය අපිට වශී කරගන්න පුළුවන්. මේරුවාට පස්සේ අපි ඒකට දාස වෙනවා. ඒරුවාට පස්සේ අපි වාල්ලු වෙනවා. අපි වට කහුරන්න වෙනවා. එනිසා බුදුචානන්ස අපිට උගන්වන්නේ හාන භාගිය කොටස ඉවර කරලා අරමුණේ හිත තියලා විතරක් නැති අරමුණ හට ගන්නකොටම මේ රූප කර්මස්ථානයේ රූප අරමුණ හට ගන්නකොටම බලන්න. ආශ්වාසය හට ගන්නකොට බලන්න. ප්‍රශ්වාසය හට ගන්න හැටි බලන්න. පිම්බීම හට ගන්න හැටි බලන්න. හැකිලිම හට ගන්න බලන්නේ කිරිකනවා සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා. එහෙම නැත්නම් කියනවා ධම්මච්චේති ඥානය කියලා. යාතාව දර්ශන කියලා කියනවා. සම්මා දර්ශනය කියලා කියනවා. එහෙනම් අරමුණ දැක්ක විතරක් නෙවෙයි අරමුණ හට ගන්න හැටි දැකීම පවා දකිනකොට ඒ යෝගාචරට පේනවා මෙන්න මේකයි මේ විනිවිද බලනවායි කියලා කියන්නේ අරමුණ නිකන් අරගෙන වටින් අත ගාලා යන එක නෙවෙයි. ඒ අරමුණ හට ගන්න තැන සප්පච්ච ප්‍රත්‍ය සහිතව දැනගන්න පටන් ගන්නතර පස්සේ මිච්චරයි මුළු මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ යමක් හට ගන්න හේතුවක් ඇතුව ඵලයේ දිහා බල්ලා හරියන්නේ නැහැ. ඵලයේ දිහා ලක්ෂ වාරයක් බල්ලා හටගන්න හේතුව දන්නවනම් යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ. මේ පද දෙක කියනකොටම ඒ කෝලිත පරිප്രാජිකර තේනවා හැම දෙයක්ම හටගන්න හේතුවක් ඇති උඹ නෙවෙයි. මම නෙවෙයි. හේතුවක් ඇති උඹෙන් උඹ පැත්තකට වෙලා ධර්ම වලට යන්න ඇරලා ප්‍රධාන අඩු ගන්න ප්‍රධාන කර්මස්ථානේ මේ ආශ්වාසයේ බවට එන්නේ ඉස්සෙල්ලා මේක කොච්චර සියුම් තැනකින්ද එන්නේ ප්‍රශ්වාසයේ වෙන්නේ ඉස්සර වෙලා ප්‍රශ්වාසයේ කොයින් සියුම් තැනකින්ද එන්නේ පිම්බීමෙන්නේ හැකිලීමෙන්නේ ආදි වශයෙන් රූප කර්මස්ථානයේ බලලා ධම්මට්ටි ඥානය හොඳට තහවුරු කරගත්ත එකනට ඒක ඒක නයිසර්ගයෙන්ම තේනවා රාගයේ gedi පිටින් එන්නේ ඒක මොකද්දෝ එකක් පිළිබඳ පුංචි ආසාවක් ආවට පස්සේ ඇවිල්ලා කස කැවුනට පස්සේ යා රාග රක්ත වෙලා කාම මිත්‍යාචාරයට වැටෙනවා ඇත්තට මේ මනුස්සයා දඬුවම් කළා කියලා වැඩක් නැහැ. කාම මිත්‍යාචාරයට කාම මිත්‍යාචාරය කරපාට දඬුවම් කරයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මෙයාට භාවනා කරලා පෙන්නොත් භාවනා නොකරන මනස කොයි වෙලාවක කාම මිත්‍යාචාරය කරයි දන්නේ නැහැ. මේ නීචිකින් කොහෙද ඔක්කඩන්නේ? නාචාර තේරුම් ගත්තොත් හරියට මේක දිහා බලලා මොළ දැක්කොත් කඩන්න පුළුවන්. ද්වේෂයත් කඩන්න පුළුවන්. මෝහයත් කඩන්න පුළුවන්. ඒ නිසා මේවා කියන්නේ උසස් පෙළ පාඩම් වල. දැන් ඉගෙන ගන්නවා මේවා එන්නේ gediya pitin නෙවෙයි. gediya pitin එන්නේ gediya pitin එනවා කියලා විශ්වාස කරන්නේ පමා වෙච්ච කෙනාට කියලා කියනවා. අප්‍රමාද කෙනා ඒ gediya එන්නේ හට ගැනීමක් සහිත කියලා අප්‍රමාදීව බලනවා. මේ රාගයක් එනවා නම් ද්වේෂයක් එනවා නම් මෝහයක් එනවා නම් ආස්වාසය එනවා නම් ප්‍රස්වාසය එනවා නම් ඉතාලම තුනේ තනකින් පටන් ගන්නවා. එනිසා මේ මුලට ඇදීම හටගන්න සංසිද්ධිය මුලට ඇදීම තමයි මේ ධම්මත්‍ත්‍ති ඥානයේ කියන එකනාගේ කමඨාන් වාර්තාවේ ඇහෙන දේ. ඒ අරමුණ විතරක් විශ්ල කරන්නේ නැහැ. ඉස්සල්ලාගේ ඒකවත් බැරුව හිටියේ. ඒ අරමුණ විශ්ල කරනකොට යා දන්නවා මේ ආශ්වාසය හට ගන්නකොටම සතිය පිහිටනවා. ප්‍රශ්වාසය හට ගන්නකොටම සතිය වෙනවා. ඒ රාජ්‍ය අමුත් එක්ක ඉඳි ඉස්සලා කැමරාකාරයෝ ගිහලා සෙට් කරගෙන ඉන්නවනේ. එන අමුත් එන හැටි පිළිගන්න. ඉන්න හැටි පිළිගන්න. යන හැටි ෆොටෝ ගන්න. ආන්නේ වගේ මේ සතිය අප්‍රමාදීව ඕනේ සිද්ධියක මුල ජාතකේ එහෙම නැත්නම් ඒකට කියනවා ප්‍රත්‍ය සහිතව දැක ගන්න තැනට ගියාට පස්සේ මේ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ලෝකේ තියෙන බැඳගත්ත වෙස්නටම වෙස්නටුමක් වෙස් බඳිනවා පෙන්වන්න නැති ලෝකයක්. අපි කියන සාමාන්‍ය ගමේ කතාවට ඔය කොච්චර හැංගියන් වෙස් බැඳන් නටන්නේ එළියනේ කියලා. වෙස් බහිනවා පෙන්වන්න නැති ලෝකයක්. බුදුරජාණන් කියනවා ඔබ හිමීට ගිහිල්ලා වෙස් නැතුමත් බලපන්. හැමදාම බලලා බලකම මේ වෙස් බැඳි වෙස් බැඳගෙන ඉන්න එක වදනකොටම වෙස් තට්ටුව බැඳගෙන ඉන්නවාද කියලා නෑ. නිකන් මේ සිමයිය කෙනෙක් තමයි බඳින්න වෙස් තට්ටුව. වැන්දට පස්සේ තමයි මෙයා වෙස් නැට්ටුවා වෙන්නේ. බඳින හැටි පෙන්වන්නේ නෑ. අන්න එතෙන්ද ගිය දවසේ තේිනවා මේ කිසිම දෙයක් අදහන්නේ නැහැ. ඒක කොහෙන්ද ආවේ? අපි දන්න කිසිම රෝගයක් අපි අදහන්නේ රෝග මූලය බලන්නේ නැතුව. කිසිම වෙදකමක් කරන්නේ නැහැ රෝග මූලය බලන්නේ නැතුව. අද තියෙන සම්පූර්ණ පටලවිච්ච වෛද්‍ය විද්‍යාවක් අද රෝග ලක්ෂණ වලට වෙදකම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ මොනේ මේ රෝග ලක්ෂණ බලපං ලක්ෂ වාරයක් බලලා රෝග මූලයට බලන්න. මේ දුකට මූලයක් තියෙනවා. මේ ආශාසයට මූලයක් තියෙනවා. මේ ප්‍රසආසයට මූලයක් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා අපි ආශාස ප්‍රසආස යාලු කරගෙන අර මුල දිහාවට හට ගන්න තැන දිහාවට යන ඥාණය තාමේ බරපතල ඥානයක් නෙමෙයි. මේක පහළ වුණොත් පසුකාලීන ආචාර්යවරු කියන අය චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙලයි. දැන් සෝවාන් වීමේ පෙරමක ලකුණු තියෙනවා. ඒකල කියනවා මේ தත්වෙම මේ මේ මරණය දක්වා හිත ගියොත් කතාකත් අපාගාමි වෙන්නේ ලද්ද පතිත්තිතෝ ලද්දස්සාසෝ බුද්ධ ශාසනය. එයා කවදාකවත් අපාගාමි වෙන්නේ හැබැයි මේ උපයාගත්ත ඥාණයට අනුව ජීවත් වෙනවා. ඒකට සංසාරේ පුරා කරපු කෙලෙස් තේරම කපලා දානවා. සංසාරේ පුරා කරපු කෙලෙස් සියල්ලම කපලා දානවා. ඉතින් ඒ නිසා මේ අපි මේ කරගෙන යන වැඩේ කවුරුත් රවට්ටන වැඩක්වත්, තටමලා කරන වැඩක්වත්, වෙන පිනකින් ආරෝපණය කරන්න පුළුවන් වැඩක්වත් ආශිර්වාදයෙන් කරන එක නෙවෙයි මේ සතියම දිනු කරලා අරමුණ බලනවා විතරක් නෙවෙයි. බාහිර දේවල් කතා නොකර ඉන්නවා විතරක් නෙවෙයි. මේ හටගත් අරමුණේ මුල දක්නා තැනට හට සප්‍රත්‍ය සහිතව දැක් ගන්න දැන් යන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඒක මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවට පස්සේ අපිට කරයි. එහෙම නැත්නම් මේ විශේෂ ඥානකින් අපි ගිහිල්ලා එතන දායි. එහෙම ගන්න අපේ අම්මට තාත්තට ඕක සම්බන්ධව කරන්න මොකක්වත්ම නෑ. අඩුවනේ බුදුහාමුදුරන්වත් මේකට කරන්න දෙයක් නෑ. බුදුන්ස කියන මං ක්‍රමයේ කියලා දෙන්නම්. ලක්ෂ වාරයක් භාවනා කරලා කරලා මූල කර්මත්තන් යාලු කරගෙන එන හැටි බලන්න. ආශ්වාසයෙන් හැටි ප්‍රශ්වාසයෙන්. අන්න ඒක දැකලා ඒක විස්තර කරන්න පුළුවන් තැනට ගියොත් ඒක ලෝක සාහිත්‍යයේ හොඳම රචනය කියලා කියනවා. ලිටරචර් වල එහෙම නැත්නම් සාහිත්‍යයේ හොඳම දේ තමයි යමක් හටගන්න හැටි ආ දැකලා එතන ඉඳලා වර්ධනය වේගන යන හැටි කතාව කියන්න පුළුවන් නම් කොලේ වැහලා ගහිල්ලක් නැහැ සම්පූර්ණ ප්‍රස්ථාරෙම පෙන්නනවා ඒක නැති නිසා තමයි මේ සංසාරය අපි විඳවන්නේ ඒක දැක්කයි කියලා නිවන් නෙවෙයි ඒක ධර්මත්‍ත්‍යයක් මෙතනින් ගියාපස්සේ යහවත්ත පේන ඊට පස්සේ තමයි අපි විශේෂ භාගීය තැනකට යන්නේ සුවිශේෂී ගමනක් යන්න පුළුවන් ඉන්නේ මේ ස්ථාවර ලැබනකම් ඉතින් මං හිතන්නේ වැඩමුළුවකදී අපි ඒ ත්‍රිති භාගිය තන අපි අපේක්ෂා කරන්නේ වැඩමුළුව. අපි කරන්නේ මේ හාන භාගිය තන පෙන්නලා මේ එනේන බාධකේ අයින් කරලා මූල කර්මස්ථානයේ ස්ථාවර ලැබෙන හැටි කියාගන්න. පස්සේ පුළුවන් අපිට මූල කර්මස්ථානයේ මුලට යන හැටි කියන්න. නමුත් කෙනෙක් එතන ගියයි කියලා ඊර්ෂ්‍යා කරන්නත් එපා. මොකද ඒක ওই කියන තරම් අමාරු දෙයක් නෙවෙයි. ප්‍රතිපදාව දන්නවනේ. ඉතින් මෙතෙක් වෙලා මේ බණ අහගෙන හිටපු ඇත්තන්නේ භාවනා කරනකොට කොතෙන්ද මනසකාරය යෙදවී යුත්තේ මෙනෙහි කළ යුත්තේ මොකද්ද බලන්න ඕනේ ඊට පස්සේ මොකද්ද කමටහන්ට වාර්තාට ලියන්න ඕනේ කියන එකත් මේ ධර්ම දේශනාවෙම ඉෂ්ට සිද්ධ වුණා නම් මම සතුටු වෙනවා සියලු දිනාටම මේ පිළිබඳ විශ්වාසය තමන් කරන යන වැඩේ පිළිබඳ විශ්වාසය ඇතුව ලදලද වෙලාවේ අරමුණ විතරක් නෙවෙයි අරමුණේ මුල පටන්ම දැක ගන්න මට මෙතෙක් කරගෙන යන භාවනාවේ අත්දැකීම් අත්තරදි සියල්ල හේතු වාසනා වේවා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා කිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා